අයං භගන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත් පුත්‍රමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්ප පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ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 ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ ස්ථානයට වැඩම කළ දසසෙල් මෑණියන් වහන්සේද ප්‍රධානව අද ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන දායක පින්වත් පිරිස ප්‍රධානව මේ බොහෝ දිනකට මහත් වූ සත්පුරුෂයෙක් වෙමින් මේ ශ්‍රේෂ්ඨ පින්කම් මාලාවම තමන්ගේ අදහසකට අනුව සංවිධානය කරන අපේ කල්යාණ මිත්‍ර හේමත ඩයස් මැතිතුමාද ප්‍රධාන කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි අපි පහුගිය මාසේ සාකච්ඡා කරන්ට යෙදුනේ සංයුක්ත නිකායේහි සඳහන් වන ආහාර සූත්‍රය. අපි එදා සූත්‍රයෙන් යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න යෙදුණා. අපි අද එතන ඉඳලා මේ සූත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්කමට දිගටම සහභාගී වෙන පින්නතුන්ම මෙතන ඉන්න නිසාත් අද ධර්ම දායකත්වයේ දරන්නේ එහෙම නිතර සහභාගී වුණු පිරිසක් ඒ වගේම ධර්ම දානයාගේ මහත්ඵල භාවය හොඳට දන්න පිරිසක් නිසා මේ ඇයිට නැවත නැවත අමුතුවෙන් සද්ධර්ම දානයාගේ මහත්ඵල භාවය සිහිපත් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතුණා. සිද්ධ කරගන්නේ මහා විශාල පුණ්‍ය කර්මයක්. අපි ඒ කාරණාවම සම්පූර්ණ කරගන්න අද පහුගිය දවසේ නතර කරපු තැන ඉඳලා අපි මේ ධර්ම දේශනාවම ශ්‍රවණය කරමු. එතනදී අපි බහුගේ දේශනාව නතර කරන්ට යෙදුනේ පුද්ගලයාගේ කෙලෙස් පිළිබඳව කරුණු සාකච්ඡා කරමින්. එහිදී අපි සඳහන් කළා දන් දෙන්න යොමු වෙච්ච අය වැඩි පිරිසක්. දානයටම යොමු වුණා මිසක් සීලයට යොමුනේ බොහොම අඩුවෙන් කියලා. නමුත් කෙනෙක් හරියටම සිල් ගැන අවබෝධ කරගෙන මනාවම සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් එයා ඊටාම පහසුවෙන් සිලුත් ආරක්ෂා කරනවා දනුත් දෙනවා. ඒ කාරණාව පිළිබඳ හොඳ අවබෝධය ලැබෙන නිසා. එතකොට සිල් ආරක්ෂා කිරීම භාග්‍යතුන් වහන්සේ කොහොම දේශනා කළාද කියන කාරණාවත් අපි සාකච්ඡා කරන් තියෙනවා. අතීතේ සමහර අය තුන් මාසයක් මේක දිගට සිල් සමාදන් වුණා. බස් කාලෙට වාගේ භික්ෂු මහසංඝයාට ආරාධනා කරලා තුන් මාසයක්ම සිල් සමාදන් වුණා. සමහර අය මාස දෙකමාරක්, සමහර අය මාස දෙකක්, තව සමහර අය මාසයක්, තව සමහර දවස් 15ක් එක දිගටම නিত্য සීලය හැර වෙනත් විශේෂ සීලයක් ආරක්ෂා කළා. නিত্য සීලය කියලා මම කිව්වේ පන්සිල් වලට. විශේෂ සීලය කියලා සඳහන් කළේ අටසිල්, නවාංග උපෝසථය, දසසිල් වාගේ සීලයන් පිළිබඳව. ආන් එහෙම ආරක්ෂා කරපු සීලයන්ට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් කියලා. මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ආන් ඒ විදිහට සිල් ආරක්ෂා කරන්න හැම වෙලාවෙම යොමු වෙනවා. ආන් ඒ නිසා ඒ අය හුඟක් දේවල් අත්හැරලා කෙලෙස් වලින් අත් මිදෙලා සිල් ආරක්ෂා කරන්න කටයුතු කටයුතු කළා. ඒකද අපේ අඩුපාඩුව ගැන කතා කරනකොට අපි සඳහන් කළා අද බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ අගය කරපු පූර්ණ උපෝසතයවත් සම්පූර්ණ කරගන්න අපිට හැකියාවක් නැහැ කෙලෙස් වලට බර වෙලා නිසා. ඒ නිසා උදේම ගිහින් සිල් සමාදන් වෙලා හතරමාර පහ හය වෙනකොට ආපහු යෑමේ අවශ්‍යතාවයක් තමයි අපි සියලු දෙනාටම ඇති වෙන්නේ. සමහර වෙලාවල සිල් ගන්න එනකොට පැය 24ම ඉන්නවා වගේ හැඟීමක් තියෙනවා. නමුත් ඒ වීරිය දිගටම පවත්වන්න බැරි නිසා කෙමෙන් කෙමෙන් කාලේ ගෙවි ගෙවි හවස් වරුවට එනකොට නෑ අද යනවා ඊළඟ දවසේ ඉන්න උත්සාහ කරනවා වාගේ හැඟීමක් එනවා. ආන් එහෙම හැඟීම් අපිට ඇති වෙන්නේ අපේ කෙලෙස් අපිටම හඳුනගන්න බැරි වෙච්ච නිසයි කියන කාරණාව සිහිපත් කරමින් තමයි අපි පහුගිය මාසේ ධර්ම දේශනාව නිමා කරන්න තියෙන්නේ. අපි එතන ඉඳලා අද මේ කාරණාව ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට මේ සීල් ගැන කතා කරපු නිසා අපි එදා සාකච්ඡා නොකරපු කරුණු කීපයක් ශ්‍රද්ධාව උදෙසා සිහිපත් කරමින් අපි මේ කාරණාව සාකච්ඡා කරමු. මම සඳහන් කළා සමහර අය මාස තුනක් එක දිගටම සිල් සමාදන් වුණා කියලා. ඒකට එක උදාහරණයක් සඳහන් කෙරුවොත් ඒකට හොඳ උදාහරණයක් තමයි අපේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේත් එක කාලෙක බුදුරජාණන් වහන්සේ නමකට ආරාධනාවක් කළා වස් සමාදන් වෙන්න. ඒ මොන බුදුරජාණන් වහන්සේටද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේගේ නම පස්සේ තමයි පදුමුත්තර වෙන්නේ. එතකොට මුලින් නම මුලින් නම උත්තර උත්තර බුදුරජාණන් වහන්සේ. වජ්‍රාසනයේ වැඩ ඉඳලා ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා දවස් 7කින් සම්මා සම්බුද්ධත්වයේ ලබාගෙන වජ්‍රාසනයෙන් බහින්ද ශ්‍රීපාද ධාතුවේ මහ පොළොවට දිගු කරනවත් එක්කම භාග්‍යතුන් වහන්සේගේ ශිරීපතුල පිළිගන්න විශේෂ නෙළුම් මලක් පිපෙනවා. ඒක මහ විශාල නෙළුම් මලක්. ඒ නිසා සමහර තැනක සඳහන් කරනවා ප්‍රධාන පෙත්තක් රියන් 90ක් විතර උසයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ උස රියන් 58යි. පරිමුත්තර බුදුරජාණන් වහන්සේගේ උස 58 රියන. ඒක අඩු බවටපත් කරුවොත් සාමාන්‍යයෙන් අඩි 87ක් විතර වෙනවා. එතකොට මල හොඳටම පිපෙන්නේ නැතුව තිබුණොත් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මලින් වැහෙනවා. නමුත් මලක් හොඳටම පිපෙනකොට පෙති හොඳට පාත් වෙන නිසා බුදුරජාණන් වහන්සේ මල මැද විරාජමාන වෙනවා. සඳහන් කරනවා අර සිරිපතුල මලට තබනකොට අපි අර මොකක් හරි දෙයකින් එක පොළොවට හරියටම සමතලා විදිහට පිහිටන්න බිමට ගිහුවොත් දෙපැත්තෙන් බුවිලි නැගෙනවා වගේ අර සිරිපා ධාතුව තියෙනකොටම මල් රේණු ටික ගැලවිලා ඉහළ නැගිලා නැවත භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව පුරාම වැටෙනවා කියලා. එතකොට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එදා වජ්‍රාසනයෙන් බහින්ද මහ පොළොවට ශරීපා ධාතුව ලං කරනවත් එක්කම පිපිච්ච මේ මල් යම් දවසක භාග්‍යතුන් වහන්සේ පරිණිරවාණය සඳහා පරිණිරවාණ මණ්ඩකේ සතපිලා මේ මහ පොළොවෙන් ශරීපා ධාතුව ආසනයේ උඩට ඔසවා ගන්නතුරු තබූ තබූ පියවරක් පියවරක් ගානෙම මේ නෙළුම් මල් පිපුණා. ආන් ඒක නිසා තමයි උත්තර බුදුරජාණන් වහන්සේ පදමුත්තර කියන නමින් හඳුන්වන්න පටන් ගත්තේ. එතකොට මේ ආශ්චර්ය පදමුත්තර භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා සමානයි. අපේ බුදුරජාණන් වහන්සේටත් මේ ආශ්චර්ය මේ විදිහටම දක්වන්න පුළුවන් අනිෂ්ඨාන කරන්න ඕනේ. සමහර බුදුරජාණන් වහන්සේලාට අනිෂ්ඨාන කිරීමකින් තොරවම ඒ විශේෂ ආනිසංස විපාක දෙනවා. අනිත් බුදුරජාණන් වහන්සේලාට අදිෂ්ඨාන කරලා ඕනනම් මුළු ජීවිත කාලෙම මේ ආනිසංස ලබන්න පුළුවන්. ඒකට මංගල බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෝකෙට ගෑවුනේ නෑ. ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්ම ආලෝක ධාරාව සූර්ය ආලෝකයට වඩා බොහෝම ඉහළයි. එහෙනම් ඉර පායනවා, ඉර බහිනවා කවුරුවත් දන්නේ නෑ. දැන් අපි මේ ඉර පායලා තියෙනකොට එළිය ගිහිල්ලා විදුලි බුබුලක් දැල් වීමවත් නිමීමවත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉර පායනවා ඉර බහිනවා කවුරුවත් ඒක දන්නේ නැහැ. මිනිස්සු රැඳවල් හඳුනගත්ත කියලා කියන්නේ කුරුල්ලන්ගේ කෑ ගැහීමෙන් මේ මල් පිපීමෙන් වගේ දේවල් වලින් තමයි රැඳවල් හඳුනගෙන තියෙන්නේ. ඒ විශේෂ පහම් පූජාවක ආනිසංසයකුත් ඒ සඳහා හේතු වෙච්ච තවත් ආනිසංස භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඉතින් මේ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම සමීපයේ විශේෂයෙන් විපාක දෙන ඒ වාගේ මහා සසර කුසල් තියෙනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට තමයි වස් සමාදන් වෙන්න ආරාධනා කරන්නේ. ඉතින් මේක මේ සීලය ගැන සඳහන් කරන්නයි මම මේ කාරණාව සිහිපත් කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ කතාව හරිම විචිත්‍රයි. ගෙවිලා ගිය වස් කාලේ ඉතින් උන්වහන්සේ අග්‍රෝපස්ථායක බෝධිය ප්‍රාර්ථනා කරලා තින්නේ වස්පින්කමක් කරලා. ගිහි දායක පාර්ශවයට මේ වස්තුන් මාසය කොයිතරම් වටිනවද ඒක හරියට සම්පූර්ණ කරගන්නේ කොයි විදිහටද කියන කාරණාව ආනන්ද ස්වාමීන් වහන්සේගේ කතාවෙන් පෙන්වු කරනවා. තවත් ඒ වගේ කරුණු මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලාගේ චරිතවල අපිට දකින්න තියෙනවා. නමුත් ඒ තරම් දීර්ඝව අපි මේක සාකච්ඡා නොකර පදමත්තර බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා වෙලා තමයි එදත් ඉපදෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට නන්ද කුමාරයා වගේ පදමත්තර බුදුරජාණන් වහන්සේගේ තාත්තාගේ තවත් බිසවකගේ දරුවෙක් තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ එදා. එදත් නම සුමන. පදමත්තර බුදුරජාණන් වහන්සේට අග්‍රපස්ථායකෙක් හිටියා. උන්වහන්සේගේ නමත් සුමන. එනම් රාජකුමාරයා සුමන අග්‍රපස්ථායකයන් වහන්සේත් සුමන. මේ රාජකුමාරයා එක දවසක් තමන්ගේ තාත්තා දකින්න යනවා. තාත්තා ඉන්න තැන ඉඳලා යදුන් 120ක් විතර ඈතින් තමයි මෙයාට රාජ්‍යයක් දීලා තියෙන්නේ. කොටසක්. යනකොට තමන්ගේ ඇමතිවරුන්ගෙන් අහුවා මගේ තාත්තා මට කීවොත් මොකක් හරි වරයක් ඉල්ලන්න කියලා. මම මොකද්ද ඉල්ලන්නේ? සමහර ඇමතිවරු කිව්වා තෙක් ඉල්ලන්න කියලා. සමහර අය කිව්වා නෑ නෑ නෑ. ඇතෙක් වැඩක් නෑ. අස්සෙක් ඉල්ලන්න කිව්වා. තව සමහර අය කියන්නේ නෑ ඔය දෙක මේ පා. රතයක් ඉල්ලන්න කියලා. දැන් එතකොට අපි ඇයිටත් හිතනවද මේ ඇත්තු මොකද රජවරුන්ට? මෙච්චර ඇත්තු ඉන්නකොට. අස්සෝ මොකද? ඒක අපිට තේරෙන්නේ නෑ මේ කතාව. අදෝක තේරෙන භාෂාවෙන් කියනොත් මෙහෙම ලෝකේ තියෙනවා ඊටාම මිලෙන් ඉහළ නමුත් දෙමින් යන වාහන. මම හිතන්නේ ලංකාවටමත් කීපයක් තියෙනවා ඔය ලැම්බෝගිනි කියන වර්ගයේ වාහන. තව જાතියක් තියෙනවා පෙරාරි කියලා වගේ જાතියක්. බොහෝම සැප පහසුකම් වැඩි, ඉතාම මිලින් අධිකයි. එතකොට අපි කාට හරි කිව්වොත් මට ලැම්බෝගිනි එකක් දෙනවා කිව්වොත් ගන්න දෙපාද. අර කොච්චර නෑ නෑ නෑ ලැම්බෝගිනි වැඩක් නෑ. මට පෙරාරි එකක් දෙනවා කිව්වොත් නෑ නෑ ඒකත් එපා වැඩක් නෑ. ආන් ඒ වගේ කියනක් මේ කියන්නේ. ඒ කියන්නේ ඒ ඇත්තු අපි මේ දැකෙන ඇත්තු වාගේ බිමින් යන කුණු පෙරාගත්ත දුබඳ හැමන එහෙමයි නෙමෙයි. මේ උපෝසත කුලේ වාගේ ඇත්තු. බලාකුළු අතරින් යන්නේ. බලාහස කුලේ වාගේ අස්සෝ බලාකුළු අතරින් යන්නේ. එහෙම ඇතෙක් ඉල්ලන්නද කියලා අහුවහම තමයි කියන්නේ නෑ නෑ එපා කියලා. ඒකට රතේකුත් එපා කියලා තරම්ම සැපදායක රත එල්ලුවා මේ කියන්නේ. දැන් මේ තුනම ප්‍රතික්ෂේප කරනහම තව පිරිසක් කියනවා නෑ ඌ අනේ මේකක්වත් ඉල්ලන්න ඕනේ. ඉල්ලනවා නම් ඉල්ලන්න තියෙන හොඳම දේ තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේට තුන් මාසයක් උපස්ථාන කරන් ඉල්ලන්න කියලා. ආන් මේ වෙලාවේ රාජකුමාරයාට පුදුම සතුටක් ඇති වෙලා කියනවා උඹලා තමයි මගේ කල්යාණ මිතුරු කියලා කියන්නේ. මේක මගේ නම් අදහසක් නෙවෙයි මගේ හිතේ අහලකවත් ඔහොම අදහසක් තිබ්බේ නෑ. ඕගොල්ලෝ තමයි මට ඒක මතක් කරලා දුන්නේ. ආන් එහෙම අයටයි මේ ලෝකේ කල්යාණ මිතුරු කියන්නේ. කියලා බොහෝම ප්‍රීතියටපත් වෙලා තාත්තගෙන් ගිහිල්ලා පුතේ උඹට වරයක් දෙන්න ඉල්ලපන් කියලා. දෙනවමද කියලා ඒවා දෙනවමයි ඕන එක පිල්ලන්න කියන්නේ කිව්වා. දෙතුන් පාරක් අහලා තහවුරු කරගත්තා. එහෙම දෙනවම නම් මට වෙන මොකවත් එපා. මට තුන් මාසයක් බුද්ධ උපස්ථාන කරන්න ඉඩ දෙන්න ඕනේ. ලබාගත් ජීවිතෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කළේ නැත්නම් ඒ ජීවිතේ වැඩක් නැහැ කියලා හිතනවා සුමන කුමාරයා. ඉතින් උන්වහන්සේලාගේ ඒ අතීත සිතුවිලි අපේ ජීවිත ආපහු අවදි කරනවා. මේ වගේ ජීවිතයක් හම්බ වෙලා බුද්ධ උපස්ථාන කරගත්තේ නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ. නමුත් තාත්තා කියනවා ආන් ඒක නැතුව ඕනක කිල්ලන්න කියලා. මොකද මේ තාත්තා කැමති නෑ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානේ දරුවටවත් දෙන්න. තාත්තම තමයි විතරයි. ඊට පස්සේ කියනවා මහරජතුමනි ශාස්ත්‍රීය වංශේ වාගේ ශ්‍රේෂ්ඨ වංශයක රජවරු කවදාවත් දෙබිඩි කතා නම් කරන්නේ නැහැ. දෙකක් නැහැ කිව්වොත් කිව්වම තමයි. මට මුලින් කිව්වේ නෑනේ බුද්ධ උපස්ථානයේ හැරවුණ එක කිල්ලන්න කියලා. අර උතුම් වංශයේ උතුම් ප්‍රතිපත්තිය කරන්න හදන්නේ කියලා හොවා. රජුන්ට ඒ වෙලාවේ අපහු කට උතර නැතුව ගියා. ඊට පස්සේ රජු කියනවා මම නම් කැමති වුණා කියමුකෝ. බුදුරජාණන් වහන්සේ කැමති වේද දන්නේ නෑනේ කියලා කිව්වා රජු ආපහු අවස්ථාව නොදෙන්නේ. ඊට පස්සේ තමයි කුමාරයා කියන්නේ ඒක මම බලා ගන්නම් කියලා යනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. යනකොට භාග්‍යතුන් වහන්සේ දන්වලඳලා කුටියට ගියා විතරයි රහතන් වහන්සේලාගෙන් අහපුවාම රහතන් වහන්සේලා කියනවා රාජකුමාරයාණෙනි භාග්‍යතුන් වහන්සේම හිතෙන හිතන වෙලාවට මුණ ගැහෙන්න බෑ. ඒකට වෙලාවක් වෙනකන් ඉන්න ඕනේ කියලා. දැන් ඉතින් මහා ප්‍රඥාවන්තයි. අපේ ශාසනයේ මහා ප්‍රඥාවන්තය හැටියට විරුදාවලිය ලැබුවේ සරියුත් මහ රහතන් වහන්සේ. දැන් අපේ ශාසනයේ වැඩියෙන්ම බණහතු හාමුදුරුවෝ අතර ඉස්සරහින් ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ තිබිච්ච ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගෙන් එක වචනයක් අහගත්තාම තමන්ගේ හිත ඇතුලේ ඒක වචන 60000කින් පරිවර්තනය වෙනවා. ඒ තරම් මහා ප්‍රඥාවක්. ඉතින් ඒ කියන්නේ එහෙනම් එදත් ඒ වගේම ප්‍රඥාවන්තයි. ඒ නිසා අර රහතන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි හැමෝටම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න බැරි වුණාට හැම වෙලාවෙම නිතරම බුදුරජාණන් වහන්සේ ගාවට යන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන නේද කියලා. ඉන්නවා කිව්වා. ආන් එහෙම කෙනාට තමයි වල්ලභය කියලා කියන්නේ. අපි වල්ලභ කියන වචනේ ජාතක කතාවලත් අහනවා. වල්ලභ කියලා කියන්නේ අතිශයින්ම සමීපයි කියන එක. ඕනෑම වෙලාවක ළඟට යන්න පුළුවන් කෙනාට. එහෙනම් වල්ලභ ස්වාමීන් වහන්සේ නමක් ඇති නේද කිව්වා. ඉන්නවා කිව්වා. ඔන්න ටිකක් ඉස්සරහට යනකොට කුටියක් තියෙනවා ඒකේ වැඩ ඉන්නවා සුමන කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේට පුළුවන් ඒ වැඩේ කරන්න. සෝන ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගියා උන්වහන්සේට කාරණාව කිව්වා. උන්වහන්සේ ආපෝ කසිනේද සමවැදුණ හතරවෙනි ධ්‍යානයෙන් බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේට සම්පූර්ණයෙන්ම සාගරයක් මැව්වා. මලල උන්වහන්සේ ඒ ජල ධාරාවට පැනලා බුදුරජාණන් වහන්සේගේ කුටිය ඇතුලෙන් මතු වුණා. අදිස්ථාන කරනවා රාජකුමාරයාට ඒක පේන්න ඕනේ කියලා. එයා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමීනි රාජකුමාරයා ඇවිල්ලා. එතකොට කියන්න ඕනේ නෑ මොන රාජකුමාරයාද කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ දන්නේ හින්දා නෙමෙයි මේ කුමාරයා අන් සියලු කුමාරවරුන් අභිභවනය කරලා ඉන්න නිසා රාජකුමාරයා කියපු ගමම්ම හිත යන්නේ කුමාරයා ගාවට. ඒ තරම් විශේෂයි ඒ කාලෙත්. එහෙමනම් මට එළියෙන් ආසනයක් පාවන්න කියහම බුද්ධාසනය අරගෙන ආයේ එතනින්ම පොළොව යටට කිමිදිලා අර ජල සාගරයෙන් මතුවලා ගෙනහින්න ආසනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ශාලාවේ පනවනවා. මේ කාරණාව දිහා බලාගෙන ඉඳලා තමයි හිතෙන්නේ තුම්මාසයක් උපස්ථාන කරන්න අවස්ථාව ඉල්ලන්න ගියේ. ඒ වෙලාවේ හිතනවා තුම්මාසයක් උපස්ථාන කරලා මෙන්න මේ වාගේ භික්ෂුවක් වෙන්න මමත් උන්වහන්සේ ළඟ ප්‍රාර්ථනා කරන්න ඕන කියලා. එහෙනම් මේන් මහා කල්ප ලක්ෂයකට අතීතයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟ තමයි ওই ප්‍රාර්ථනාව කරන්නේ. එහෙනම් අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයෝ ඔක්කොම ඔය 80 මහා ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගාව. ඒ කියන්නේ මහා කල්ප ලක්ෂයේ ලක්ෂයේ පෙරපුරන්න ඕනේ. ආන් එදා ආරාධනා කරලා මාස 4කට කලින් ආරාධනා කරන්නේ වස් කාලේ ඔක්කොම කටයුතු ලෑස්ති කරලා තීරණය කරනවා මේ බුදුරජාණන් වහන්සේලා Tamante සෙව්පසෙන් ඕන ඕන හැටියට සලකන අය. ඒ වගේම හොඳට ධන සම්පත් තියෙන අය. ලස්සන රූපයක් තියෙන අය. ආදරණීය වදන් වචන වලින් ආමන්ත්‍රණය කරන අය. ඒගොල්ලන්ට වැඩි සලකන්නේ නැහැ. සලකනව නැත්තේ නෙමෙයි. අවස්ථාව ආවොත් ඒගොල්ලන්ට වඩා සලකන පිරිසක් මේ ලෝකේ උතුම් අයට ඉන්නවා. කවුද ඒ? සුමන කුමාරයා තීරණය කරනවා එහෙම කෙනෙක් මුණ ගැහිච්ච දවසට අර සිව්පසෙන් මුළු ජීවිතේම පෝෂණය කරපු කෙනා දෙකට වැටෙනවා. ධනයෙන් ඉතාම අග්‍ර කෙනා දෙකට වැටෙනවා. රුව ලක්ෂණයෙන් බොහෝම ඉහළ කෙනා දෙවණියට වැටෙනවා. පළවෙනියට එන්නේ කවදාවත් දැකලා නැත. කිසි දවසක කතා කරලා නැත. ධනයෙන් පෝෂත් වෙලා නැත. සීලෙන් ගුණෙන් උතුම් නම් ආන් එයාට තමයි ඉස්සරලම සලකන්නේ. එහෙනම් ශ්‍රද්ධාවන්තයා වෙතටමයි එළඹෙන්නේ. ශ්‍රද්ධාවන්තයාගෙන්මයි පිළිගන්නේ. ශ්‍රද්ධාවන්තයාටමයි මුලින්ම අනුකම්පා කරන්න කියන කාරණාවම තමයි ඒ තියෙන්නේ. ආන් ඒ නිසා රාජකුමාරයා තුන් මාසයක් රජසමින් අයින් වෙනවා. ඒ කියන්නේ රාජසභාවකට ගිහිල්ලා කටයුතු කරන්න යන්නේ නැහැ. යන්නේ නැතුව තුන් මාසෙම දසසිල් ගන්නවා. දසසිල් අරගෙන තුන් මාසෙම බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට උපස්ථාන කරනවා. ආන් ඒ කාරණාව මම කියන්න හැදුවේ ඒ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් වෙනුවෙන් සාමාන්‍යයෙන් ගෙදර දොර නෙමෙයි අත්හැරියේ රාජ්‍යම අත්හැරියා. මම මෙතන ඉන්න වෙලාවේ කවුරුවත් සිංහාසනයට ගොඩ වෙයිද? කවුරුවත් රටේ රජකම ගනීද? ඒ කිසිම දෙයක් පිළිබඳව තණ්හාවක් ආවේ නැහැ මට වටින්නේ මෙච්චරයි. ආන් එහෙම උත්තරයන් වහන්සේලාට තමයි මේ සසර බලාපොරොත්තු වෙච්ච විදිහට කෙරවල කරන්න පුළුවන් වුණේ. තුන් මාසෙ ඉවර වෙලා බුදුරජාන් වහන්සේගෙන් අහුවා ස්වාමීනි මම තුන් මාසයක් උපස්ථාන කළේ මේ සියලු කටයුතු කළේ දෙවියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න නෙවෙයි උසස් ශක්තික රජෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න නෙමෙයි බ්‍රහ්මෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න නෙමෙයි ඔබ වහන්සේගේ අන්තෝපස්ථායක සොමන ස්වාමින් වහන්සේ වගේ ලෞතර බුදු කෙනෙක් ළඟ අග්‍රෝපස්ථායක තනතුර ප්‍රාර්ථනා කරන්නයි මම තුන් මාසයක් උපස්ථාන කළේ. මට ඒක ලැබෙනවද කියලා හුවා. අනාගත ඥානයේ මෙහෙවලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සියලුම කරුණු සඳහන් කරන්න තියදුනා. තාත්තා වෙන්නේ කවුද? අම්මා වෙන්නේ කවුද? කොයි වංශයට අයිති වෙනවද? මොන බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයාද? මේ කරුණු ඔක්කොම සඳහන් කළා. එතකොට කියනවානේ අනාගතයේ පහළ වෙන ගෞතමනං සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක අග්‍ර උපස්ථායක වෙන ආනන්ද නමින් ඔබට ඉතින් තියන්න පුළුවන් කියලා. ඒ ප්‍රකාශය ඇහුවට පස්සේ මේ අග්‍ර උපස්ථායක තනතුර හෙට හම්බ වෙනවා වගේ උනන්දුවෙන් තමයි කටයුතු කරුවා කියලා කියන්නේ. මහා කල්ප ලක්ෂයක් අනාගතයේදී හම්බ වෙන්නේ. නමුත් ඒක හෙට හම්බ වෙන දෙයක් වාගේ තමයි දකින්නේ. ආන් එහෙම සිල් ගුණ ආරක්ෂා කළේ මේ කෙලෙස් ඔක්කොම පැත්තට පැත්තක තියලා. එහෙමයි තමයි සසරෙන් මිදෙන්නේ. එහෙනම් අපිටව මෙවන් අඩපාඩු ඕන තරම් තියෙන හින්දා තමයි තවමත් අපි මේ සංසාරේ මේ විදිහට මේ විදිහට යන්නේ. අද කතා කරනවා අද කියනවා අනේ කවදානම් මේ සසර මම කෙරවල කරන්නද කියලා. නමුත් තාම තේරෙන්නේ නැහැ අපේ කෙලෙස් කොච්චර තියෙනවද කියලා. සමහර වෙලාවට හැන්දෑවේ යන්න යනකොට යන්න එපා. එළි වෙනකම් සිල් අරන් යන්න කියලා කිව්වොත් ස්වාමීන් වහන්සේලාට බඳුන් අහගන්න වෙන්නත් වෙන්නත් පුළුවන්. එහෙනම් අපේ අනුපාඩුවම තමයි හැම වෙලාවෙම හදාගන්න ඕනේ. ඊළඟට මෙතන බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මේ බොහෝ ආකාරයෙන් දිනු ගැඹුරු මට්ටමකින් අපි මේ කතා කරන කාරණාවත් ටික අපි හිතනවට වඩා දිනු මට්ටමකින් අපි හිතනකට වඩා ගැඹුරු මට්ටමකින් පැහැදිලි කරලා තියෙනවා කොයි විදිහටද මේ කැලෑවේ ගොඩාක් ඈත තියෙන කුටි සැලසුම් වල වාසය කිරීමට ඇති අකමැත්ත මේ සූත්‍රයේ සඳහන් කරනවා ආරක්ති කියලා. දැන් අතන අපි පැය 24ක් සීල් සමාදන් වෙලා ඉඳ අපිට යම් අකමැත්තක් තිබුණා. ඒ නිසා අපි පුනර්නපෝසතයක් සම්පූර්ණ නොකර කල්පියම යන්න ගියා. මේ දෙන්නේ තින්දා. ඒකද ඊට වඩා ගැඹුරින් කතා කරනවා කියන්නේ අපි මෙතන සඳහන් කළේ. ඒකද මෙතන කතා කරන්නේ එහෙම මේ පූර්ණ ප්‍රසතයකට අකමැති කෙනෙක් ගැන නෙමෙයි. තනියම කැලෑවක ඈත තියෙන සෙනසුනක සිල්ගුණ පුරමින් ඉඳ තියෙන අකමැත්තක්. එහෙම සිල්ගුණ පුරන්න ඒ තරම් දුර ඉඳ තනියම ඉඳ අකමැත්තක් තියෙන්නේ තණ්හාවක් තියෙන හින්දා පිළිස තේන්න ඕනේ. පිළිස දකින්න ඕනේ. ඒගොල්ලොත් එක කතා කරන්න ඕනේ. මිනිස් කටහඬ ඇහෙන්න ඕනේ. පාළුවට කැමති නෙමෙයි. ඒ කියන්නේ තාම නිවනට යන්න තව තව බාධා අපිට තියෙනවා කියන එකයි. ඒ අකමැත්ත තියෙනවා. ආන් ඒ අකමැත්තට තමයි මෙතන කියන්නේ අරති කියලා. එහෙනම් මේ කැලෑවල භාවනා කරපු ස්වාමීන් වහන්සේලා ළඟ ළඟ කුටිවල හිටියද? මහා ඝන කෑවේ මෙතන තියෙන කුටියේ ඉඳලා ඊළඟ කුටියට සමහරලාට කිලෝමීටර 2 3 3 4 දුරයි. මිනිස් කටහඬක් ඇහෙන මානෙකවත් නැහැ. මහා කැලෑවේ සත්තුන්ගේ හඬ විතරයි. ඉර එළිය වැටෙන්නත් බොහෝ වෙලා යනවා. ඉර බහින්ද බොහෝ කාලයකට කලින් කැලෑවට රාත්‍රිය උදා වෙනවා. ආන් එහෙම කැලෑවක තනියම ඉඳගෙන භාවනා කරන්න කැමැත්තක් තියෙන කෙනෙක් මේ ලෞකික පරිසරයෙන් වේගෙන් අයින් වෙලා යන්න හොඳ සුදුසුකමක් සම්පූර්ණ කරගත්ත කෙනෙක්. ආන් එහෙම හැකියාවක් නැතිකමයි මේ අරති නැත්නම් අකමැත්ත කියලා මෙතන කියන්නේ ගැඹුරින් කතා කරනවා කියලා කිවි එකයි. ආන් ඒක විස්තර කරලා තියෙන්නේ සඳහන් කරනවා අන්තිමටම තියෙන අකමැත්ත. ඒ විතරක් ඈත තැනක ඉන්න තියෙන අකමැත්ත තාම කෙලස් තියෙනවා. ඒ කෙලස් වලට අඩු කරගත්ත කෙනෙකුට තමයි එහෙම යන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ සඳහන් කරනවා දන් දෙන කෙනා සිල් ගත්තත් සිල් ගන්න කෙනා භාවනාවට අකමැති. දන් දෙන කෙනා සිල් ගන්නද සිල් ගන්න කෙනා භාවනාවටත් අකමැතියි. ඒ නිසා සඳහන් කරනවා සමහර අය මේ අපි අකමැත්ත නිසා කෙලස් බව වැඩි හින්දා දීර්ඝ වේලාවක් බණ අහන්නත් හුඟක් අය අකමැතියි. ඒක සාමාන්‍ය සමාජයේ අපි හොඳටම හොඳටම දකිනවා. දීර්ඝ වේලාවක් බණ අහන්න අකමැතියි. පැයක් විතර නම් කොහොම හරි අහනවා. එකමාරකුත් දික් වෙනවනම් තවත් කොහොම හරි ඉවසලා ඉන්නවා. තවත් ටිකක් දික් වෙනවනම් එකමාරකුත් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ආය කාරණාවක් විස්තර කරන්න පටන් ගන්නවනම් ඒක ඇඳගෙන තවත් කාරණාවක් විස්තර කරන්න ගන්නවනම් හිත ඇතුලේ දන්නේම නැතුව මේක කොයි වෙලාවෙ ඉවර කරයිද දන්නේ නැහැ වගේ හැඟීමක් හැඟීමක් එනවා නැගිටලා යආගන්නත් බෑ ඉවර වෙන්නේ. ඒකෝට හිත ඇතුලේ ආය ප්‍රශ්නයක් එනවා අහවල් වැඩිත් කරන්න තියෙනවා අහවල් වැඩිත් කරන්න තියෙනවා අහවල් එකටත් දෙන්න තියෙනවා හෙට උදේ තව වැඩ කීයකට යන්න තියෙනවද ආන් ඒ වගේ ප්‍රශ්න ගොඩක් නැగి නැగి එන්න පටන් ගන්නවා gedara කලත් ඒ ප්‍රශ්න එහෙමම සමහරවිට ගෙහිලියට පවා එනවා හෙට උදේ දාන කටයුතු ලෑස්ති කරන්න තියෙනවා මේ ඇවිල්ලා ඉන්න මිනිසුන්ට කෑම දෙන්න තියෙනවා ඕවම ඉවරලා මේ මිනිස්සු කාලා බීලා ගියහම මේ දේවල් අස්පස් කරන්න ඕනේ. ඒව කරලා හෙට කටයුතු කවද කරන්නද? මෙච්චර මේ දේශනාව දික් වෙන්න ගියහම කියලා. එතකොට තියෙන්නේ ශ්‍රද්ධාව නෙමෙයි අපි මේ සම්පූර්ණ කරලා තියෙන්නේ චාරිත්‍රය විතරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ශ්‍රද්ධාව එතන එතන නෑ. එහෙනම් වැඩියෙන් ওই කාරණාව දකින්න. එහෙමනම් බණ අහන්න අකමැති මිනිස්සු ඉන්න රටක තමයි අපි මේ බෞද්ධ රටක ජීවත් වෙනවා කියලා කියන්නේ. බණ අහන්න කැමති මිනිස්සු ඉන්න රට. හැබැයි බුරුම වාගේ රටවල් වල සමහර වෙලාවට එක දේශනාවක් පැය 4ක් 5ක් එක දිගටම කරනවා. ඒ දේශනාවල් කරන්නේ සම්පූර්ණ සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකයට අනුව. හැබැයි ස්වාමීන් වහන්සේ යම්සේ දේශනාව කරගෙන යනවද දායකයෝ එසේම වාඩි වෙලා එකම සිතුවිල්ලෙන් එකම විදිහට දේශනාව අහන්න අහන්න තරම් ඒගොල්ලෝ සංවරයි ඒගොල්ලෝ කීකරුයි. ඒ හින්දා අපිට වඩා ලොකු වෙනසක් ඒ වගේ රටවල පේන්න තියෙනවා. ගියහම ඒක හොඳටම දකින්න තියෙනවා. එහෙනම් ඇයි දැන් අපිට එහෙම හිතෙන්නේ නැත්තේ? තවම අපි ගාව තියෙන කෙලස් වල ප්‍රමාණය තමයි ඒ අපිට පේන්නේ. ඒ කියන්නේ තාම ඊතර වෙනවා කියන එක නම් හොඳ හොඳ ඇතයි. ඒකට තුනේ මේ දිගු වෙලාවක් ඒ කාරණාවට යෙදෙන්න අකමැත්තක් ගොනු වෙන්නේ මොන වාගේ නීවරණයක් හින්දාද? දැන් මේක අපි නීවරණ සහ බොජ්ජංග ගැන කතා කරගෙන යන්නේ. ඒකට මේ සූත්‍රය ආහාර සූත්‍රයනේ. ඒකට මොන ආහාරද මේ? නීවරණයන්ට වැඩෙන්න හේතු වෙන ආහාරය. මොන කාරණාව හින්දාද නීවරණ වැඩෙන්නේ? මොන කාරණාව හින්දාද බොජ්ජංග වැඩෙන්නේ? ආන් ඒ දේවල් වැඩෙන්න හේතු වෙන කරුණු මොනවද? ඒවට තමයි මෙතන ආහාර කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ විදිහට ඇති වෙන අකමැත්ත අපිට ගොඩනැගෙන්නේ කාමච්ඡන්ද කියන නීවරණය හින්දා. කාමයට තියෙන වැඩිපුර කැමැත්ත හින්දා සංසාරයෙන් එතර යන්න තියෙන වේමනාව අපෙන් ටික ටික මගහැරෙනවා. ආන් ඒ කැමැත්තයි හෙට අහවල් අහවල් අහවල් වැඩ තියෙනවා. අද රැත් සිල් අරගෙන ඉන්න බෑ රැට ගිහිල්ලා මේ මේ වාගේ ඉවර කරගන්න වැඩ ටිකක් වැඩ ටිකක් තියෙනවා. කාම කාමච්ඡන්දේ ඉවර නෑ. ඊළඟ පොයට ඉන්නම් කියලා හිතුවට ඊළඟ පොයේ දාස් වෙනකොට ඊට වඩා ඉවර කරන්න වැඩ සමුදායක් ගොඩ නැගෙනවා. ඔක අත්දෙන්නේ නැහැ. දවසින් දවස දවසින් දවස වැඩෙනවා. ආන්නේ වැඩිලා ගොඩ ගැහිලා කියන එක අත්හැරලා ඒ මොකවත් එපා කියලා ඉන්න පුළුවන් තැනකට ආපු කෙනා තමයි යම් ජයග්‍රහණයක් ලබන කෙනා. ආන්නේ නිසා කාමච්ඡන්දේ පැත්තෙන් ගොඩක් දේවල් පාඩු වෙන නිසා තමයි අපිට එක දිගටම මේ කටයුතු වල යෙදෙන්න යෙදෙන්න බෑ. නමුත් සඳහන් කරනවා අතීතයේ අය පැය ගණන් එක දිගට බණ ඇහුවා. අදත් බුරුම වාගේ රටවල් බණ අහනවා විතරක් නෙමෙයි අපේ රටේ අතීතයේ අය පැය ගණන් බණ ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන් දකින්න ඕනකමක් තියෙනවා නම් නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මාසයකට දවස් කීයක් මාසයකට දවස් 8ක් එළි වෙනකන් බණ අහන්න කියලා. මේක තමයි නිවන් දැකලා කෙනෙකුගේ හැටි. මාසෙකට දවස් 8ක් එළි වෙනකන් බණ අහනවා. ඒකට උදාහරණ අපේ රටේ තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. සද්දාති සමහරජිරු කාලකාරාම සූත්‍රය. එළි වෙනකන් හිටි පියවර උඩ හිටගෙනම ඇහුවා කියලා අපි හැමෝම අහලා තියෙනවා. දේශනාව ඉවර වෙනකොට උගුර පාදනකොට තමයි දන්නේ රජුරු ඇවිල්ලා කියලා. කොයි වෙලාවෙද ආවේ කියලා අහපුවාම ස්වාමීන් දේශනාව පටන් ගන්නකොටම වගේ ආවේ. නම් පිරිසමකට ආවොත් පිරිස බණහන අය කලබල වෙලා නැගිටලා මට උපස්ථාන කරයි කියලා තමයි එළියට වෙලාම ඉන්නේ. එහෙනම් ශ්‍රද්ධාව කොච්චරද? යම්සේ හිතගත්තනම් එතන ආයෙ පියවරවත් මාරු කරලා නැහැ. එහෙම බණහලා තියෙනවා. එතකොට මේ අපේ වර්තමානයේ තියෙන විසිරුණු බව හිතේ සඳහන් කරනවා මේ විසිරුණු සිතත් එක්ක පැවිදින් අපි බණහඬ කියලා වාඩි වුණොත් විසිරුණු සිතත් එක්ක කවදාවත් බණහඬ බණහඬ බෑ. විශාල පිරිසක් බණහනවා පේනවා. ඒ වුණාට ඒගොල්ලෝගේ හිත තැම්පත් වෙලාද කියලා කාටවත් පේන්නේ පේන්නේ නෑ. මේ විසිරුණු හිත අර බොර වුණ වතුරක් වාගේ ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික ටික ටික මන්දි ටික යටට බහැලා මද ටික යටට බහැලා ඒ ජලයේ පිරිසිදු වෙන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා වගේ මේ ධර්ම කාරණාවත් විටින් විට විටින් විට එහෙමින් අර විසිරුණු සිටිවිලිට එක්තැන් වෙලා හිත එකඟ කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඒ පුද්ගලයාට සූදානම් වෙන්න සෑහෙන වෙලාවක් සෑහෙන වෙලාවක් යනවා. පැයකින් හමාරකින් ධර්ම දේශනාව ඉවර වෙනකොට අරයාගේ හිත එකඟ වෙනකොට බණ බණ ඉවරයි. අහපු බණ අහපු බණක් නැතු වෙනවා. ආන් ඒකින්ද තමයි දීර්ඝ දේශනාවල් අවශ්‍යයි කියන කාරණාව මේ මේ සඳහන් කරලා තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ සූත්‍රයේ අපිට ඉගෙන ගන්න තවත් බොහෝ දේවල් මේ කාරණාවල් එක අපිට ඉගෙන ගන්න තවුරාක් දේවල් තියෙනවා. සඳහන් කරනවා ඒ අපිට අහන්න ලැබෙන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් අපි අර අහගෙන හිටපු බණේ නැත්නම් හැමාරකින් බණ ඉවර වෙනවන්නේ. ඒක අපිට අහන්න දෙවල් හුඟක් තිබුණා තව. දැන් හිතන්නකෝ වර්තමානයේ අපේ රටේ තියෙන පැයක දේශනාවල්. රූපවාහිනී නාලිකාවක්, ගුවන් විදුලි නාලිකාවක් වැඩියෙන්ම මිනිස්සු බණ මාධ්‍ය ආයතනය. ඒකට සාමාන්‍ය විනාඩි 55න් පැයෙන් ඉවර වෙන දේශනාවල් තමයි තියෙන්නේ. ඒකට ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා මේ දේශනාව අතර හිර වෙනවා. සූත්‍රයේ දිගයි. උන්වහන්සේත් බණට ලැහැත්ති වෙලා සූත්‍රෙත් කියවලා අටුවාවක් කියවලා වෙනත් බාහිර ධර්ම ග්‍රන්ථක් පරිහරණය කරලා කරුණු තියෙනවා සාගරයක්. නමුත් දැන් ඒ සූත්‍රයෙන් ධර්ම දේශනාව කරන්න උන්වහන්සේ ඇවිල්ලා ධර්මාසනේ වාඩි වෙච්චාම උන්වහන්සේට හැම වෙලාවෙම හෝරා යන්ත්‍රය දිහා බලන්න වෙනවා. ඒ දේශනාව කරගෙන ඉන්නකොට සමහර වෙලාවට වෙලාව ඉවරයි කියලා පෙන්නනවා. කරුණු එහෙම්මමයි. විස්තර කරගෙන ගිය එකත් එතනමයි. අන්තිමට ඒ විස්තර කරපු කාරණාව විස්තර කරන්න වෙන්නේ නැහැ. අවශ්‍ය අවශ්‍ය කාරණා ටික හරියට ඔක්කොම කියන්නත් බැරි වුණා. ධර්ම දේශනාව ඉවර කරන්න වෙනවා. මිනිසුන්ටත් බලාගෙන ඉඳලා නැගිටින්න වෙනවා. නමුත් ඒ සූත්‍රයෙන් අර මිනිසුන්ගේ ජීවිතයට ගන්න තියෙන ටික තවම ස්වාමීන් වහන්සේට මතු කරන්න බැරි වුණා යන්තම් සූත්‍රය හඳුන්වා දුන්නා විතරක් වෙන්න පුළුවන්. ආන්ගේ අභාග්‍ය සම්පන්න බව අපිට අද වර්තමානයේ හරියට හරියට තේරෙනවා. ආන් ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ මේ සූත්‍රවල අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් තිබුණා ජීවිතයට ගන්න හුඟක් දේවල් තිබුණා. නමුත් මේ දේවල් ජීවිතේට අපිට ලැබෙන්න ඉස්සෙල්ලම දේශනාව ඉවර වුණා. අපි හිතාගෙන ඉන්නවා අහවල් සූත්‍රෙලුත් මම බණ අහලා තියෙනවා කියලා. මේ මුළු ජීවිතේටම අපිට භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක්වත් හරියට අහලා ඉවර කරන්න බැරි වෙන තරම් ඒව අතිශයින්ම දීර්ඝයි. කොටස් කොටස් අතෑර අතෑර ගියපු නිසා අපේ කෙලෙස් මුල් වලට හොඳට දැනෙන්න පහර වැදෙන ධර්ම කාරණාවල් ටික ඉස්මතු වෙලා ඇවිල්ලා නැති හින්දා අපේ කෙලෙස් මුල්ම තව තව ශක්තිමත් වෙනවා ගැලවෙන බව ගැලවෙන බව පේන්නේ නැතුව යනවා. අන්න ඒ නිසා අපිට නිවන් දකින්න තවම බැරි වුණා. ඒ හරියටම ධර්ම ශ්‍රවණය කරන්න බැරි වෙච්ච නිසා. බොහෝ දෙනා ඒ ඇයි කියලා දන්නේ නැහැ. ඇයි අපිට තාම නිවන් දකින්න බැරි වුණේ කියන කාරණාව අපිට තේරුන්නේ නැහැ. බැරි වුණේ ඕම ওই කාරණාව හින්දා. අන් ඒකත් අවබෝධ කරගෙන දීර්ඝ ධර්ම දේශනාවක් අපි හරියට හරියට වටිනවා උපකාර වෙනවා කියන කාරණාව හොඳට දැනගෙන ඒ දීර්ඝ දේශනාවම ශ්‍රවණය කරන එකත් ඉතාම වටිනවා. ඊළඟට පින්නතුනේ මේ අරති කියන එකෙන් යම් යම් ප්‍රමාණයක් සඳහන් කරනවා මේ අරතියේ යම් යම් ප්‍රමාණ තියෙනවා කියලා. අරති කියන කාරණාවේ එක එක මට්ටම් තියෙනවා. එක එක ප්‍රමාණ වලින් මේක පැහැදිලි කරන්න පුළුවන්. අන් විතර සඳහන් කරනවා භාවනාව කරන එකෙත් යම් යම් ප්‍රමාණ ප්‍රමාණ තියෙනවා. අර tie ප්‍රමාණය භාවනාවට ඒ විදිහටම තියෙනවා කොහොමද? යම් කෙනෙක් ඉඳලා හිටලා පැයක් දෙකක් භාවනා කරනවා. හැමදාම නෙමෙයි ඉඳලා හිටලා පැයක් දෙකක් භාවනා කරනවා. නමුත් මේ කාරණාව දවස පුරාම භාවනා කරන්නත් ඒ පුද්ගලයාට සිත් ඇති වුණාට දවස පුරාම භාවනා කරන්න යට අමාරුයි. ඒ නිසා බොහෝම අමාරුවෙන් තමයි පැයක් දෙකක් ඒ සඳහා යෙදෙන්නේ. සඳහන් කරනවා ඊට වඩා ගමෙන්, පවුලෙන්, දරුවන්ගෙන්, බිරිඳගෙන්, ඥාතීන්ගෙන් ඈත් වෙලා ඉඳ එයාට ලොකු අමාරුවක් තියෙනවා. පැයක් දෙකක් බොහෝම අමාරුවෙන් භාවනා කරන කෙනාට දවස පුරාම භාවනා කරන්න යම් අමාරුවක් තියෙනවා. අපහසුයක් තියෙනවා. ඊට වඩා ඒ පුද්ගලයාට අමාරුයි කියලායි සඳහන් කරන්නේ තමන්ගේ ගෙදරින් අයින් වෙලා ඉන්න. ගෙදරක් දාලා, පුරුදු පරිසරයක් දාලා, බිරිඳ සැමියා දාලා, දරුවෝ මල්ලු ටික දාලා, නිතර ඇසුරු කරන ඥාති පිරිස අතහැරලා ඈත වනාන්තර ගත වෙලා භාවනා කරන්න යනවා සසරින් මිදෙන්න යනවා කියන කාරණාව ඔහුට හරිම අමාරු වැඩක්. එයි තවම කාමච්ඡන්දය බොහොම බොහොම බලවත් හින්දා මේ ඊටාම ලෙන්ගති වස්තු ටික දාලා යන්න බැරිකමක් බැරිකමක් තියෙනවා. ආන් ඒක සමහර වෙලාවට අපිට හොඳටම දැනෙනවා පිටරටකට ගියපු වෙලාවක. පිටරට ගිය අපි හැමදාම ඉන්න නෙමෙයි. දවස් 10න් 15න් 20න් 25න් එන්න. ඒ වුණාට ගිහිල්ලා දවස් 5ක් 6ක් යනකොට බොහෝ වෙලාවට හිත කරදර කරනවා ආපහු අර පුරුදු පරිසරයට යන්න. ඒ කියන්නේ මෙතන අත්හැරලා අමතක කරලම යන්න යන්න බෑ කාම කාමච්ඡන්දේ තාම බලවත්. ආන් ඒ නිසා එදිනෙදා තමන්ගේ ලෞකික කටයුතු සියල්ලම අයින් වෙලා භාවනාවකට යන එකේ තාම අමාරු වැඩක්. ඒ අමාරුව තියෙන්නේ ඇයි? ඒක තමයි මේ අරතිය කියන කාරණාවේ තවත් එක තවත් එක පියවරක් තමයි ওই තියෙන්නේ. එහෙම අතහැරලා යන්න තියෙන අකමැත්ත. එහෙනම් ඒකට කොයි තරම් වීර්යයක් තියෙන්න ඕනද? ආන් ඒ කර්ම ගැන හිතනකොට තමයි ශ්‍රේෂ්ඨ සත්පුරුෂ උත්තමයන් වහන්සේලා පිළිබඳව අපේ ශ්‍රද්ධාව ආපහු පුදුම විදිහට දලු දාන්න පටන් ගන්නවා. සිද්ධාත් බෝසතාණන් වහන්සේ අතහැරපු දේවල් දවස් 7කින් හම්බ වෙන්න තිබිච්ච චක්‍රවර්ති සම්පත, අදම ඉපදිච්ච තමන්ගේ ආදරණීය දරුවා, අච්චර සැප තියෙන මාලිගාවල්, දිව්‍යාංගනාවන් වගේ රැස් විහිදෙන ශරීර තිබිච්ච තමන්ගේ භාර්යාව, එවන් රැස් විහිදෙන ශරීරය තියෙන පරිවාර ස්ත්‍රීන් 40000ක් ශාක්‍ය වංශික කුමාරිකාවෝ මේ සියලුම දේවල් අත්හැරලා දාලා යන්න උන්වහන්සේ හදාගත්ත හිත. ඒ විතරක්ද? මාකාශික මහරහතන් වහන්සේ කොයිතරම් ලස්සන රූපයක් තියෙන බෙරිදක් අත්හැරියද? හිතාගන්න බැරි තරම් ධන සම්පත් තිබිච්චෙව්වා. ඒ සියල්ලම අත්හැරලා දැම්මා. සෝම කියන තරුණයා අපේ සෝම භික්ෂුන් වහන්සේ ගැන අහලා තියෙනවා. කොයිතරම් සැප වෙන්නද? අපිට ඒ කාරණාව දිගට විස්තර කරන්න ඕනේ නැහැ. විවිධ සැපේ ගැන තේරෙනවා යටිපතුලේ ලෝම තිබ්බ කියලා කියහම. තාම මට සිලිතු බුදු තුරුණු මත විතරයි අදී තියලා තියෙන්නේ. සිනිදු ලෝම වලින් හදාපු බුදු තුරුණු මත අදී තියලා ජීවත් වෙච්ච තරුණ කෙනෙක්. ඒකයි අදවතුලේ ලෝමාවේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දැක්කට පස්සේ අර සියල්ලම අතහැරලා මේ ශාසනය පැවිදි වෙන්න පැවිදි වෙන්න හිතුණා. ඒ කියන්නේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ආපු අය නෙමෙයි සැපයේ උච්චතම තැන ඉඳලා ආපු අය. කොසල් රජු, තවත් නොඑක් සිටුවරු, බුදුරජාණන් වහන්සේ දගෙනලා තිබෙන ඊටාම සෙවුම් ආහාර වේලක් විරේක බේත් වළඳලා නිසා. නමුත් ඒවා සෙවුම් මදිහින්ද තමයි මහමුගලන් මහරහතන් වහන්සේ දානි හොයාගෙන අහසින් වදින්නේ සෝන සිටුවරයේ ගෙදර. එතකොට සිටුවරයේ ගෙදරින් ගෙනාවු කෑම වේල පාත්‍රයකට අරිනකොට රජවරුන්ට දරා ගන්න බැරි තරම් සුවඳයි. රජවරු හිතුවේ රහතන් වහන්සේ දිව්‍ය ලෝකෙන් දාන වේලක් ගෙනාවා කියලා. එහෙනම් මේ මහරජවරුන්ට කවදාවත් හම්බ වෙලා නැති තරමේ ආහාර භුක්ති විඳපු කෙනෙක් සෝන කියලා කියන්නේ කියන කාරණාව අපිට ඒකෙන් පැහැදිලි වෙනවා. එතකොට එහෙනම් ඒ උතුමාණන් වහන්සේලා ඒ සියල්ල එහෙම අත්හැරියේ කොයිතරම් මේ කාමච්ඡන්දය අතහැරලා සසරින් එතර යන්න උන්වහන්සේලා ගාව පෙරපින් තිබුණාද? එතකොට ඔබටත් මටත් ඒ කුසලයේ දිනු වෙන්න නම් අපිට අද ටික ටික ඒ අත්හැරීම පුරුදු වෙලා පුරුදු වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ අරතිය කියන ධර්මතාවය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කඩලා නැති කරලා ඉවත් කරලා දාන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ හැකියාව නිකම්ම එන්නේ නැහැ. අපි ඒ හැකියාව හදාගන්න ඕනේ. අකමැති දේවල් අයින් කරන්න මොනේ කියන්නේ මම අකමැති දේවල් කියන අයින් කරන්න අකමැති දේවල් ටික ටික බැහැර කරන්නම පුරුදු කරන්න ඕනේ. දරුවෝ දකින්න නැතුවම ඉන්න බැරිකොට දවසක් හරි දකින්න නැතුව ඉන්න වීර්යය වඩන්න ඕනේ. දෙකක් තුනක් පහක් මාසයක් අවුරුද්දක් ඒගොල්ලන්ගෙන් අයින් වෙලා ඉන්න පුළුවන් නම් වීර්ය වඩන්න ඕනේ. ආන් එතකොට තමයි ඒකාමච්ඡන්දේ ක්‍රමක්‍රමයෙන් අපෙන් අයින් වෙලා යන්නේ. ඊළඟට සඳහන් කරනවා අතීතයේ පැය 24ක් එක දිගටම භාවනා කරපු අය හිටිය කියලා. අතීතයේ පැය 24ක්ම භාවනා කළා. මේ සංසාරයෙන් ඈතර යන්න පාර හැදුවා. සමහර අය හැන්දෑවේ 6 ඉඳලා පැය 10 වෙනකම් භාවනා යෝගීව හිටියා. එහෙම භාවනා කරනවා කියලා බණ අහන එක දැන්වත් හැදියේ නැහැ. රෑ හැන්දෑවේ 6 ඉඳලා රෑ 10 වෙනකන් භාවනා කළා. පැය හතරක්. භාවනා කළා ඉවර වෙලා දැන් නම් හරි මහන්සි. අමාරුයි. ඉතින් ඒ ඉවරෙච්ච ගමන් යනවා බණ අහන්න. එහෙනම් මේ කාරණාවලින් පේනවා ධර්ම ශ්‍රවණය කරන එක කොයිතරම් වටිනවද කියලා. බණ ඇහිවි වටිනාකම අපි සබ්බාසෝ සූත්‍රෙනුත් ටිකක් සාකච්ඡා කළා. සසරින් ඊතර වෙන්න තියෙන එක ක්‍රමයක් ඇටියට බණහන එකක් තියෙනවා කියලා. එහෙනම් එදා මේ තරම් භාවනා කරපු අය බණහන එක ජීවිතය අතහැරගත්තේම නෑ. නමුත් අපි බණහන එක කොයිතරම් අමාරු කාර්යයක් ඇටියට බොහෝ දෙනා සලකන බව සමාජය දකිනවාද? ආන් ඒ වගේ සඳහන් කරන භාවනා යෝගී හාමුදුරුවන් පවා දැන් හතාට භාවනා කරන හාමුදුරුවෝ පවා බණහලා තියෙනවා. වර්තමානයේ ඒ තත්ත්වයක් බොහොම අඩුයි වගේ පේනවා. බණහන බව අඩුවෙන් තමයි පේන්නේ. ඉතින් ඒ තත්ත්වයත් වර්තමාන උද්ගත වෙන තත්ත්වයන්ට සුසු බලපෑම සිද්ධ කරන බව පේනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා දවසේ තුන් වතාවක් බුද්ධ වන්දනාවක් කළා කියලා. දවසකට පැය 5ක් 6ක් භාවනාත් කරනවා. දවසකට තව පැය 3-4ක් බණක් අහනවා. ඔය දේවලුත් කරගෙන අනිවාර්යෙන් දවසේ තුන් වේල බුද්ධ වන්දනාවක් කරනවා. එතකොට මේකක්වත් අතහැරලාද මේ කියන්නේ සසරෙන් එතර ගියපු උත්තරම කටයුතු කරපු හැටි ගැන. ඉතින් අපිට සමහරලාට ටිකක් වෙහෙසිලා අහපුවාම අද වඳින්න බෑ වාගේ. අද යන්න බෑ වාගේ. හේතු හදනවා කාමච්ඡන්දේ හින්දා. මේ හේතුව හින්දා බෑ. මේ හේතුව හින්දා බෑ. නාල නැති හින්දා යන්න බෑ. මේ වගේ විවිධ කාරණා හදලා අපි අපි එකෙන් මග අර ගන්නවා. අපිට තේරෙන්නේ නෑ මේ තේන්නේ ඇතුලේ තියෙන කාමච්ඡන්දේ කියලා. ආන් ඒ නිසා අපි තවම හුඟක් නිවලින් නිවලින් ඈතයි. ඊළඟට පින්නතනේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන දස පුණ්‍ය ක්‍රියාවක්. මේ දස පුණ්‍ය ක්‍රියාවම මුදුන් පමුණවා ගන්නත් ඕනේ. භාවනා කරලා විතරක්ම හරියනවද? දස පුණ්‍ය ක්‍රියාවමත් මුදුන්පත් කරගන්න ඕනේ. මොකද ඒවා ඒ ඒ විදිහට සංසාරේ විපාක දෙනවනේ. දන් දුන්නාම එහෙම විපාක දෙනවා. එතකොට සීල රැක්කහම එහෙම විපාක දෙනවා. බණ කියහම, බණ අහුවහම වතාවක් කෙරුවහම, පිටිය යුත්තන් සිදුවහම, පින් අනුමෝදන් කරහම මේ වගේ හැම කරුණකින්ම අපිට සංසාරයට වෙන වෙනම වෙන වෙනම කුසල් එකතු වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දසපුණ්‍යක්‍රියාවක් දේශනා කළේ. ඒක මුදුන්පත් කරගන්න ඕනම නිසා. අද ඒක මුදුන්පත් කරගත්තාම ඊළඟ ජීවිතේට අපිට මීට වඩා මේ කාරණාව ඉස්සරහට ගෙන යන්න පහසුයි. මොකද මේ දේවල් වලින් හම්බ වෙන ආනිසංස ඊළඟ සසරේ ඊතර යන්න ගත කරන ජීවිතය තව පහසු කරනවා. එහෙනම් මේ සියල්ලම කරන ගමන් මේ දස පුණ්‍ය ක්‍රියාවම මුදුන්පත් කරන්න ඕනේ. සමහර කෙනෙක් නම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනකොට සමහර අය බණ අහනවට බයිනවා. සමහර අය දන් දෙනවට බයිනවා. සමහර අය වත් පිළිවෙත් කරනවට බයිනවා. සමහර අය පින් අනුමෝදන් කරනවට බයිනවා. එහෙමවත් කරන්න දෙන්නේ සමහර අය. මැරිච්ච කෙනෙකුට පින් දෙනකොට සමහර කෙනෙක් චෝදනා කරනවා හැමදාම පින් දෙන්න එපා. එතකොට පුරුදු වෙලා ඒගොල්ලෝ පස්සෙන් එන්න පටන් ගන්නවා. එහෙම කියලා මිනිසු පින් කරලා පින් අනුමෝදන් කරන එකක් නවත්තනවා. හැබැයි ඒ බුද්ධ ධර්ම හොඳට දන්නේ දන්නේ නැති හින්දා. අහන කෙනෙක් බුද්ධ ධර්ම හොඳට දන්නේ නැත්නම් ඒක හරි තමයි කියලා එයත් හිතනවා. Tamanta කරගන්න තියෙන මහ පින්කමක් එතනින් අතහැර ගන්නවා. නමුත් අතීතයයි මේ ඔක්කොම දේවල් හරියටම හරියටම කරගත්තා. ඊළඟට වෙන දේ සඳහන් කරනවා මේ භාවනා කළ යුතුම යයි කියන එක සංසාරයෙන් ඈතර යන ප්‍රධාන කාරණාවම බවට පත් නොකර සංසාරයෙන් ඈතර යන්න තව විමුක්ත ආයතන ගණනාවක් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතන මේ ආරම්භ හේවත් නොයලීම කියන කාරණාව දේශනා කළේ අධිකුසල ධර්මයන්ගේ නොයලීම කියන කාරණාව පැහැදිලි කරන්නත් එක්ක. එහෙනම් මොනවද මේ අධිකුසල ධර්මයන්හි නොඇලීම කියලා කියන්නේ? එහෙම නැත්නම් නොඇලීම, නොකමැත්ත, නොයදීම, ඒ සඳහා තියෙන අකමැත්ත මේ වගේ කාරණා ගොඩකින් ඒක අපිට සඳහන් කරන්න පුළුවන්. නමුත් මෙතන සඳහන් කරනවා නොඇලෙන කාරණාව නොසතුටු වීම, කම්මැලි වීම මේ ආකාරයෙන්ත් ඒක සඳහන් කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් දොස් වීම කියන කාරණාවෙන් මේ කාරණාව සඳහන් කරන්න පුළුවන් කියලා. අධිකුසල ධර්මයන්ගෙන් ඈත් වෙනවා. අධිකුසල ධර්මයන්ට තියෙන කැමැත්ත අඩු වෙලා යනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නන්දි කියව කාරණාව. අධිකුසල ධර්මයන් කියලා ඒකට මොනවද සඳහන් කරන්නේ? බොහෝ කැපකිරීම කරලා, බොහෝ පරිත්‍යාග කරලා මහා කුසල ධර්මයන්හි යෙදෙන එක. විශේෂයෙන් අපි මේ අනුපිළිවෙල කාරණාව සාකච්ඡා කරගෙන ආවනේ අනුපිළිවෙල ප්‍රතිපදාව. ශාසනයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒකටයි මුලින්ම කියේ දාණය, ඊළඟට සීලය, ඊළඟට භාවනාව. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් පියකට පෙළක් වගේ තියෙනවා. ඉතින් ඒකයි මේ අධිකුසල ධර්මයන් කියලා මෙතන කතා කළේ. හුඟක් අය දන් දෙන්න හරි කැමති, සීලයට කැමති. ඉතින් ඒ කාරණා අපි සාකච්ඡා කළා. හුඟක් අය සෙල් ගන්න යෙදුනා භාවනාවට අකමැති. ඉහළ ඉහළ පඩියට යන්න තියෙන අකමැත්ත. ඊළඟට දුතාංග දරන්න තියෙන අකමැත්ත. මේ ආදි වශයෙන් තමන්ගේ කායික පහසුතා නිසා මේ වන්දනා කර ගැනීම, භාවනා කර ගැනීම, ඒවට යෙදෙන කාලය, ඒ වගේ මගහර ගැනීම මේ හුඟක් දේවල් ඒත් එක කතා කරන්න තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නන්දි කියන තා වචනය. එයි මේ නන්දි කියලා කියන්නේ. නන්දි කියලා කියන්නේ තත බව කියන කාරණා. ඇයි ඒ තද බව මෙතන සඳහන් කරනවා මේ කයෙහි තද බව හේවත් අලස බව. ඒකයි මෙතන නන්දි කියලා කිව්වේ. සමහරවිට පින්නතුනි අපි වචන බොහොම ඉක්මන් කියන කාරණාව තමයි ලැසි කියලා කියන්නේ. ඉක්මන්, වේගවත්, කාර්යශූර, ක්‍රියාශීලී මේ බොහෝ දේවල් කියන්නේ අපි ලැසි කියන වචනේ පාවිච්චි කළා. නැත්නම් ලහි කියන වචනකුත් සමහර අය කිව්වා මට හදිස්සි කියලා කියන්නේ. එතකොට ලැසිවලට ප්‍රතිවිරුද්ධ වචනේ ඒක මුලින් අයන්න කියලා අලස කියලා සඳහන් කරලා තියෙනවා. අලසි වගේ ඒක අලස. අලස කියන්නේ කම්මැලි, හැමින්, අකමැති. ඒ වගේ දේවල්. ලැසි කියන්නේ ඉක්මන්, අලස කියලා කියන්නේ කම්මැලි කියන කාරණාව. ඒ නිසා ඊටාම ප්‍රමාද වෙනවා කියන කාරණාව අලස කියන කාරණාවෙන් සිහිපත් කළා. මොකක් සඳහාද ප්‍රමාද ප්‍රමාද සසරින් එතර යන්න ප්‍රමාද වෙනවා. කෙනෙක් සසරින් එතර යන්න බොහොම ඉක්මනින් කටයුතු කළා. සමහර කෙනෙක් සසරින් එතර යන්න බොහොම ප්‍රමාද වුණා. එහෙනම් අපි බොහෝ වෙලාවට ඇති වෙන්නේ සසරින් එතර යන පැත්තේ අලස පුජ්‍යලයේ හැටියට. මොකද සසර ඇලෙන කාරණාවන්ට අපි läසි, සසරින් මිදෙන කාරණාවන්ට අපි අලසයි. ඒක මේ නන්දි කියන කාරණාව තුළ ආන්ගේ ප්‍රමාදයේ පිළිබඳව සඳහන් කරනවා. තද බව, අලස බව. ඊළඟට තවත් කාරණාවක් විතර සඳහන් කරනවා විජම්බිකා. විජම්බිකා කියලා කියන්නේ කම්මැලිකම. කම්මැලිකම වැඩි වෙච්චහම ඇඟනලි කඩනවා. කම්මැලිකම වැඩි වෙච්චහම ඈනින් යනවා. විජම්බිකා කියලා කියන්නේ අන් එහෙම කාරණාවක්. ඊළඟ සඳහන් කරනවා බක්ත සංමදෝ ආහාර අනුභව කිරීම නිසා ඇතිවන මතය. ආන් ඒකට අපි කියනවා බුද්ධි මත කියලා. බුද්ධිමතයි නිදිමතයි කියලා කිව්වේ දෙකක්. එතකොට මේ බස්ස සම්මදෝ කියලා කියන්නේ බුද්ධිමත. ආහාර අනුභව කිරීම නිසා ආහාර නිසා ඇතිවන මතය. ඒකට කියනවා බුද්ධිමත කියලා. ඊළඟට සඳහන් කරනවා චේතසෝ ලීනත්තං. චේතසෝ ලීනත්තං කියලා කිව්වේ සිතෙහි හැකිලීම. මේ කාරණා අපි ප්‍රතිපත්තන දේශනාවේ සාකච්ඡා කරපු කරුණු. සිතෙහි හැකිලීම. සිතෙහි හැකිලීම කියලා කියන්නේ වැඩකට යෙදෙන්න තියෙන හැම වෙලාවෙම ඒ වැඩේ ටික ටික ටික ටික කල් දානවා. තව ටික දිල් කරමු. පස්සේ කරමු. තව කල් තියෙනවනේ. හෙට දවසක් තියෙනවනේ. හෙට ඒක කරලා ඉවර කරන්න පුළුවන් නේ. හෙට වෙන වැඩ නැහැනේ. එහෙම එහෙම මේ අත්‍යවශ්‍ය කටයුත්ත ටික ටික ටික ටික කල් දානවා. ආන් ඒ කාරණාවට තමයි කියන්නේ චේතසෝ ලී නැත්තං සිතෙහි තියෙන හැකිලීමේ ස්වභාවය. එනකට සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම මෙන්න මේ කාරණාව තියෙනවා කියලා. චේතසෝ ලී නැත්තං කියන කාරණාව මේ ලෝකේ හැමෝටම තියෙනවා. ආන් ඒ පැත්තට හැම වෙලාවෙම හිත හැකිලලා යනවා. ඊළඟට සඳහන් කරනවා තීන මිද්ද. මේ තීන මිද්ද කාරණාව ජය ගන්න නම් කෙනෙක් දවසට කොට සඳහන් කරනවා විනාඩියක්වත් නෙදාගන්නේ නැතුව ඉඳ උත්සාහ කරන්න ඕනේ කියලා. තේ මුද්දේ ජය ගන්න නම් යම් කෙනෙක් ඔහුට දවසේ විනාඩියක්වත් නෙදාගන්න වමනාවක් නැතුව කටයුතු කරන්න ඕනේ. තේ මුද්ද කියලා කියන්නේ අලසකමේ තව පැත්තක් නේ. ඒකෝට ඒක ජය ගන්න නම් කොයි වගේද? මේ සත්‍යකාංගයේ පුරණ උත්තරයන් හැර මේ ලෝකේ ඉන්න අනිත් හැම පුද්ගලයෙකුටම මේ තීන මිද්ද කියන නීවරණය තියෙනවා. නිදා ගන්න ඕනෙම නැති කෙනෙක් ඉන්නවනම් එයාට මේකෙන් ජය ගන්න පුළුවන්. එතකොට මේ සත්‍චිකාංගයේ බුදුන් උත්තරයන්ට නම් මේක නෑ කියලා කියන්නේ. මොකද මේ සත්‍චිකාංගය කියලා කියන්නේ දුකංගය. මෙදියන්නේ නැහැ කියන එකයි. ප්‍රයත්නවල දෙකේම මෙදියන්නේ නැහැ. අන්න උන්වහන්සේලා මේ තීන මිද්දේ ජයගත්ත කට්ටිය. ධර්ම දේශනාව කරන මම ධර්ම ශ්‍රවණය කරන ඔබත් මොනතරම් තේන මිද්දේ කියන නීවරණයට හසු වෙච්ච අයද කියන කාරණාව අපි ඒකෙන් පේනවා. ඒ නිසා ඉඩක් කඩක් විවේකයක් ලැබුණා නම් ඕනම තැනක නිදාගන්න එක අපේ සිරිත. වාහනයක වාඩි වෙලා නිකන් යනවා නම් ඒ පදවන කෙනා පදවනකන් අපි අපි නිදාගන්නේ මේ තීන මිද්දේ බලවත් නිසා. ඒ වෙලාවේ අවදීන් කටයුතු කරන්න අත්‍යවශ්‍යතාවය අපහසුතාවයක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ අරසි නන්දි විජන්විතා බත්ත සංගදෝ චේතසෝ දීනත්තං යන මේ කෙලස් නොයේ ආකාරවලින් විවිධ විවිධ ප්‍රතිපදවල වලින් පැතිරිලා පැතිරිලා තියෙනවා අපිට මේ තියෙන්නේ මේ කාරණාවයි කියලා හරියටම හඳුනාගන්න බැරුව යන්නේ ඒ කාරණාව පිළිබඳව හොඳම අවබෝධයක් තවම නැති නිසා විවිධ පැති වලින් මේ කරුණු ටික ඇවිල්ලා අපිට බාධා කරලා තියෙනවා. මෙන්න මේ කාරණා පිළිබඳව තියෙන අයෝනිසෝ මනසිකාරය නිසා තමයි මේ තීන මිදේ උපදින්නේ කියලා මෙතන සඳහන් කරනවා. අයෝනිසෝ මනසිකාරය. ඒ කර්ම පිළිබඳව මන වැටහීමක් සහ අවබෝධයක් නැති හින්දා මේ තීන මිද්දේ කියන ධර්මතාවයේ හැම පැත්තෙම අපිට පහර දෙන්න පටන් ගන්නවා. ඊළඟට පිළිතුරු මෙතන සඳහන් කරනවා අපට අත්‍යවශ්‍ය වැඩක් කරන්න සමහර වෙලාවක මතක් වෙනවා. ඒක කරන්න අවශ්‍යමයි. අත්‍යවශ්‍ය වැඩක් කියලා සඳහන් කළේ ඒකයි. අපි මුලින් සඳහන් කළා වගේ තේනමිද්දේ කියන ධර්මතාවයේ බලවත් වෙච්ච නිසා අන්නේ අත්‍යවශ්‍ය කාරණාවත් කල් දානවා. සමහර කෙනෙකුට හෙට විභාගයක් තියෙනවා. අද දවසේ පාඩම් කරන එක අත්‍යවශ්‍යම වැඩක්. සූදානම් වෙන එක අත්‍යවශ්‍යම වැඩක්. හැබැයි ඒ කාරණාව තිබුණට එයාම ඒක කල් දා ගන්නවා කල්පියන් ටිකක් නිදාගෙන මං රැයට වැඩ කරනවා. රැවෙච්චාම මොකද වෙන්නේ? අද කලින්ම නිදාගෙන පාන්දරම නැගිටිනවා. කාරණාව හැම වෙලාවෙම ටික ටික ටික ටික කල් දානවා. ඒක ඒ තියෙන්නේ බලවත් වූ තීන විද්‍යක ස්වභාවයක්. ඊළඟට සඳහන් කරනවා මෝහයෙන් නුවණින් හෙවත් අයෝනිසෝ මනසකාරයෙන් තමයි ඒක කරන්නේ. එතකොට එතන මෝහය කියන ධර්මතාවයක් තියෙනවා. නුවණින් කියන කාරණාව හරියට නුවණින් දකින්නේ නෑ මෝහය තියෙනවා. අයෝනිසෝ මානසිකාරයත් එතන තියෙනවා. ආන්ගේ කරුණ නිසා තමයි මේ කාරණාවල් මෙහෙම කල් දාන්නේ. හැබැයි මේ කල් දාන වැඩ ඔක්කොම මොනවද? වැඩියෙන්ම මේ කල් දාන යහපත් යහපත් වැඩ. අවකාර වැඩකට දෙන්න තිබුණොත් සෑහෙන වෙනකන් හරි ඒ වෙනුවෙන් නිදි මරනවා. ගස් අවුව පින්න ඒකක්වත් ඒ වෙනුවෙන් බලන්නේ බලන්නේ නැහැ ඒක තමයි සංසාරේ සංසාරේ හැටි. ඊළඟට මෙතන සඳහන් කරනවා මෝහයෙන් බලනවා එහෙම නැත්නම් සාධාරණ හේතුවක් ඇති කරගන්නවා. මොකද්ද ඇති කරගන්න සාධාරණ හේතුව? මේ වැඩේ කල් දාන්න සාධාරණ හේතුවක් ඇති කරගන්නවා. මෙන්න මේ හේතුව හින්දා මට දැන් මේ වැඩේට යෙදෙන්න යෙදෙන්න බෑ. සාධාරණ හේතුවක් අපි ඒකට හදා ගන්නවා. ආන්ගේ නිසා සඳහන් කරනවා කටයුත්ත කල් දාන්න මෙන්න මේ හේතුව නිසා මෙන්න මේ වෙලාවේ මෙන්න මේ වැඩේ කරන්න බෑ කියලා. ආන් එහෙම කරන්නේ මේ මේ අයෝනිසෝ මානසිකාරය කියන කාරණාව හින්දා. ඊළඟට සඳහන් කරනවා තවත් කෙනෙක් කොයි විදිහට මේ කාරණාව වේදෙන්නේ තමන්ට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තියෙනකොට ඒ හැම දෙයක්ම උපදින්නේ සසර දික් කරන කෙලෙස් එක්කම නිසා. සමහර කාරණාවල් ඒගොල්ලෝ සතුටු වෙනවා. සතුටු වෙවි සතුටු වෙවි යෙදෙනවා. කැමැති ඒක යෙදෙන්න. ඒක ඒතකොට මේ යෙදෙන්න මොන කාරණාවක් එක්කද? සසර කෙටි කරන කාරණාවක් එක්ක නෙමෙයි සසර දික් කරන කාරණාවක් එක්ක. ඒවල යෙදෙනවා හරිම හරිම සතුටින්. අන්න ඒ වගේ මේ අයෝනිසෝ මනසිකාරය නිසා නූපන්නා වූ තීන මිද්දේ උපදින්නත් උපන්නා වූ තීන මිද්දේ පැතිරෙන්නත් හේතුවක් වෙනවා අයෝනිසෝ මනසිකාවේ. එහෙනම් තීන මිද්දේ උපද්දවන්නත් ඉපදිච්ච තීන මිද්දේ තව තවත් වර්ධනය කරන්න. අයෝනිසෝ මනසිකාරය කියන කාරණාව ආහාරයක් වෙනවා. එතකොට ආහාර සූත්‍රයෙන් මොනවා ගැනද කතා කරන්නේ? තීන මිද්දයන් වර්ණකම් කාමච්ඡන්දේ නැත්නම් නීවරණ ධර්මයන් උපද්දවන්න හේතු වෙනවා. ඒවා උපද්දවන්න මොනවද හේතු වෙන්නේ? බොජ්ජංග ආදී ධර්ම උපද්දවන්න මොනවද හේතු වෙන්නේ? කුසල පක්ෂයටත් අකුසල පක්ෂයටත් ඒ ඒ කරුණු වර්ධනය කරන්න හේතු වෙන දේවල් නපල ආහාරය කියලා කතා කරනවා. එහෙනම් තීන මිද්දේට ආහාරයක් වෙනවා මේ අයනිසෝ මානසිකාර්ය වාගේ දේවල්. ඊළඟට වෙනතනේ මෙතන විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාව තමයි මේ අයෝනිසෝ මනසිකාරය සඳහන් කරනවා මෙය නැති වෙන්නේ කොයි කාරණාව නිසාද අයෝනිසෝ මනසිකාරය නම් නිතරම තීන මිද්දාදී නීවරණයන් දිනු කරන්න උත්සාහ කළේ ආහාරය උනේ ඒක නැති කරනවා නම් නැති කරගන්න හේතු වෙන්නේ මොන වගේ කාරණාවක්ද අන්න එතනදි පැහැදිලි කරනවා ඒක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විපස්සනා භාවනාවෙන්ම තමයි කියලා. මනාව විදර්ශනාවකින්මයි ඒක නැති කරන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ ඇති වෙලා තියෙන මොන වාගේ තත්වයක්ද කියන කාරණාව හරියටම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්න නම් මොනවද කරලා තියෙන්න ඕනේ? හොඳට බණ අහලා කරුණ දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේකටයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මෙන්න මේකටයි තීන මිද්දේ කියලා කියන්නේ. මාතුල මේ වැඩෙන්නේ කාමච්ඡන්දේකුයි. මේ මේ කරුණු දැනගන්න හොඳට බනහල තියෙන්න ඕනේ. ආන් ඒ ලබාගත් දැනුම විපස්සනාවක් වඩන්න අපිට හොඳට හොඳටම උපකාර කරනවා. ආන් ඒ නිසා බන අහන්නේ නැතුව කවදාවත් මේ සංසාරයෙන් එතර යන්න එතර යන්න බෑ. භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ එක තැනක සඳහන් කළේ ගහක් වැඩෙන්න හොඳට ජලය අවශ්‍යයි වගේ සසදින් මිදෙන්න බණ අහන එක අත්‍යවශ්‍යයි කියලා. එහෙනම් මනාව විපස්සනා භාවනාවකින්ම තමයි මේ කාරණාව කරන්න පුළුවන්. සඳහන් කරනවා එහෙ භාවනාව පටන් ගත්තහම ඒ පටන් ගන්නම කෙනෙකුට නෙමෙයි මේක දැනෙන්නේ යම් මට්ටමකට භාවනාව දිනුනෙච්ච කෙනෙකුට භාවනාව පටන් ගන්න දවසේම කෙනෙකුට අයෝනිසෝ මනසිකාරය නැති කරන්න පුළුවන්ද? බෑ. එයාට භාවනාවට ඉඳ ගන්නත් තිබුණ පුදුම කැමැත්තක්. ඊළඟට භාවනා කරන්න පටන් ගන්නෙත් පුදුම කැමැත්තෙන් උනාට වැඩි වෙලාවක් යන්න දෙන්නේ නැගිටපන් නැගිටපන් නැගිටපන් කියලා පළකිරීමක් කරනවා. ඊට පස්සේ හිත ඇතුලේ මේක නැගෙන හැටි මහා පුදුමයි. තමන්ගෙම හිත තමන්ට කියනවා ඔබ අද මේ එකපාර ඉස්සරලම වාඩි වෙලා පැය ගන්නක් භාවනා කරන්න පුළුවන්ද? දවසකට විනාඩි 5 10 එහෙම කරන්න. ඊට පස්සේ ආයුෂ්මානික මිතර ටිකක් වැඩි කරන්න. ආය වැඩි කරන්න. දැන් ඉතින් විනාඩි 15ක් විතර ගියානේ. දැන් මේ කවුද කියන්නේ? Tamange හිත Tamanටම බලපෑම් කරලා බලපෑම් කරලා Taman නැගිටිනවා. ආන් එහෙම මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන හැටි ඒකයි මම කිය හරි පුදුම සහගතයි කියලා. ඒ හැම වෙලාවෙම එහෙම කළේ මේ සසරට ගැට ගහන්නමයි මොකද මිදෙන්න උත්සාහ කරන්න ලෑස්ති වෙනකොට බාධා කරනවා. නමුත් ඇලෙන්න ලෑස්ති වෙනවා නම් ඒකට නොඑක් පැත්තකින් හැම පැත්තෙම උදව් කරනවා. ආන් ওই කාරණාව තේරුම් ගන්න තාක්කල් හරියට සංසාරයෙන් එතර යන්න එතර යන්න බැරි වෙනවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළේ භාවනාවෙන් මේක නැති කරනවා කියලා කියවට භාවනාව පටන් ගන්නම කෙනාට ඒක තේරෙන්නේ ඒක තේරෙන්නේ යම් මට්ටමකට දියුණු වුණ කෙනාට තමයි යෝනිසෝ මනසිකාරයේ පවතින්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පටන් ගත්ත කෙනාට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා කියලා කොහොමවත් සඳහන් කරන්නේ නැහැ කියලා. භාවනාව පටන් ගන්නම කෙනා පටන් ගන්නෙම යෝනිසෝ මනසිකාරයෙන් කියන කාරණාව කොහොමවත් සඳහන් කරන්නේ බෑ කියන කාරණාව සිහිපත් කරනවා. බොහෝ දෙනාට ඒක නැහැ. තාම කලාතුරකින් කෙනෙක් සංසාරේ හොඳ පුරුද්දක් තිබුණ කෙනෙක් ඒ අතරේ ඉන්න පුළුවන් සමස්තය බොහෝ දෙනාට එහෙම නැහැ කියන කාරණාවයි මේ සිහිපත් කරන්නේ ඊළඟට තුන්වෙනි මේ විදර්ශනා කියන අරමුණ සඳහන් කරනවා මෙතන එතෙන් මෙනෙහි කරන්ද බොහෝ දෙනාට තේරෙන්නේ නැතුව යනවා විදර්ශනාව කියන කාරණාව මෙනෙහි කරන්න අලුතෙන් පටන් ගන්න අයට තේරෙන්නේ නැහැ ආන්ගේ මෙනෙහි කිරීමේ පුරුද්ද ඇති කරන්න යාට සෑහෙන කාලයක් සෑහෙන කාලයක් යනවා කොහොමද මේ හරියටම මේ කාරණාව දකින්නේ කියන කාරණාව අවබෝධ කරගන්න. ඊළඟට තුනතිනේ ඒ කාරණාවට මේ අරමුණු යෝනිසෝ මානසිකාරයෙන් දකිනවා නම් තේන මිද්දේ ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් වැඩෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මනාව යෝනිසෝ මානසිකාරයකින් මේ භාවනා කටයුත්තේ යෙදෙන්න පුළුවන් කෙනාට තීන මිදේ උපදින්නේ නැතෝ යනවා කම්මැලිකමක් එන්නේ සමහර වෙලාවට කම්මැලිකම වෙලා බලපෑම් බලපෑම් කරන්න හදනවා ඒ තීන මිද්දේට වැඩෙන්න දෙන්නේ දෙන්නේ නැහැ ඒ කම්මැලිකම හඳුනගෙන අවබෝධ කරලා එතනම පහර දීලා එයා පන්නන්න පුළුවන් හොඳ ශක්තියක් හැකියාවක් මේ යම් මට්ටමකට මේ කාරණාව දිනු කරගත්ත කෙනාට තියෙන බවයි මෙතන ඒ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා ඒක දිනු වෙන්න දෙන්නෙත් නැහැ. ඒක පැතිරෙන්න දෙන්නෙත් නැහැ. නමුත් අයෝනිසෝ මනසිකාරය නිසා තීන මිද්දේ හැම වෙලාවෙම පැතිරෙනවා. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා ඒකට පැතිරෙන්න දෙන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය නිසා හැම වෙලාවෙම තීන මිද්දේ පැතිරෙනවා. පැතිරෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය පිළිතුරේ අපේ හිතේ ලෙඩක් හෝ තද නිදිමත ගතියක් නිසා අපිට ඇති වෙන ලෙඩක් අසනීප තත්ත්වයක් ඉඳ හෝ තද නිදිමැනීමක් නිදිමත ගතියක් නිසා හෝ වෙනසක් හෝ තියෙනවා නම් ආන් ඒ ගැන යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා කොහොමද හිතන්නේ අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා කොහොමද හිතන්නේ ලෙඩක් නිදිමත ගතියක් කායික වෙහසක් තියෙන වෙලාවට යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනයි අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනයි මේ දෙන්න ඒ කාරණාව දකින්නේ ආකාර දෙකකට. අයෝනිසෝ මානසිකාරය කියන කෙනා හිතන්නේ දැන් මේ වෙලාවේ මම අසනීප වෙලා ඉන්නේ. ඒ නිසා මට මොකවත්ම කරන්න බෑ. අසනීප වෙලා නිසා මොකවත් කරන්න බෑ. නිදිමත නිසා මොකවත් කරන්න බෑ මේ වෙලාවේ. එහෙම හිතෙන්නේ අයෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනාට. නමුත් සඳහන් කරනවා යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනා හිතන්නේ දැන්මම දැන් මම ලෙඩ වෙලා ඉන්නේ. ආන් ඒ නිසා මෙලෙඩේ ඉක්මනට සනීප කරගන්න ඕනේ. අරයා කල්පනා කරන්නේ මම ලෙඩ වෙලා නිසා මට මේක කරන්න බෑ. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා කල්පනා කරන්නේ මම ලෙඩ වෙලා ඉන්නේ ඉක්මනට මේක සනීප කරගන්න ඕනේ මොකද මට තව කරගන්න තව බොහෝ කටයුතු කටයුතු තියෙනවා ඒ යෝනිසෝ මනසිකාරය කරන කෙනාගේ තියෙන කෙනාගේ ස්වභාවය එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවෙන් හරියේ වේදනාව නැති කරගන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරය කියන කෙනා හිතන හැටි. මෛත්‍රී භාවනාවෙන් හරි වේදනාව නැති කරගන්න ඕනේ. විපස්සනාව දිනු කරගන්න හේතුවක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් වේදනානුපස්සනාව වඩන්න ඕනේ. එතකොටත් මගේ තියෙන කායික වේදනාවල් යටපත් කරගන්න පුළුවන්. මේ වේදනාව විස්කම්බණය කරන්න මේ ක්‍රමවේදයන් මට පාවිච්චි කරන්න පුළුවන්. එක්ක දෙදී හොඳ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මෛත්‍රී බලයෙන් යටපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් වේදනානුපස්සනාවේ ශක්තියෙන් මේ වේදනාකාරී තත්ත්වයන් විස්කම්බණය කරලා නැති කරලා දාලා මගේ කටයුතු වල මම යෙදෙන්න ඕනේ කියන කාරණාවට එන්නේ කවුද? යෝනිසෝ මානසිකාරී තියෙන කෙනා. මොන හොඳ අවබෝධයෙන් ඉන්නේ ජීවිතය කියන එක කොයි වෙලාවෙ නැති වෙයිද? නැති වෙයිද දන්නේ නැහැ. මට කල්බදා ඉන්න තව වෙලාවක් වෙලාවක් නැහැ. අක්කන සූත්‍රයේත් ඒ කාරණාවම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ අපිට තියෙන වටිනාම ෂණය තමයි මේ ගෙවෙන්නේ. වටිනාම ෂණය තමයි මේ ගෙවෙන්නේ. මොකද ඊළඟ දවසේ බණ අහන්න දෙන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ බණ අහන්න බැරි වෙන්න පුළුවන්. අද මෙහෙම හිටියට හදිස්සියෙම ලේකතය කිර වෙලා මාස ගාණක් ලෙඩ වෙන්න පුළුවන්. සිහි කල්පනාවක් නැහැ. වැඩක් කරගන්නත් බෑ. උම්මත්තක භාවයකුත් ඇති වෙලා. ඒක සංයුක්ත කරන්න අවුරුදු ගාණක් කියන්නේ මාස ගාණක් කියන්නත් පුළුවන් අවුරුදු ගාණක් කියන්නත් පුළුවන් වෙනත් ඉන්ද්‍රිය දසනීපයක් ගැන දැනෙන්නත් පුළුවන් නමුත් තාම එහෙම එකක්වත් වෙලා වෙලා නැහැ හැබැයි දැන් අසනීපයි දැන් නිදිමතයි දැන් ටිකක් කම්මැලි එහෙම කිය කියා නිදාගෙන ඉන්න වෙලාවේ අර වාගේ තත්ත්වයකට භාජනය වුණොත් අපරාධේ වැඩ කරගන්න දිවිච්ච කාලේ නිකන් නාස්ති කරලා දාලා ඒකනේ බුදුරජාණන් වහන්සේ නින්ද අගය කළේ නැත්තේ. මේ බුද්ධ ආගමේ නින්ද කියන ධර්මතාවය අගය කරන්නෙම අගය කරන්නෙම නැහැ. භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ දවසකට පැය 4ක් සැතපුනහම හොඳටම හොඳටම ඇති කියලා. ඒ රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකම්. ඊට වඩා භාග්‍යතුන් වහන්සේ බෙදා ගන්නවා කියන එක අගය කරන්නේ අගය කරන්නේ නැහැ. ඊළඟට මේ සඳහන් කරනවා මේ විස්කම්බණය කරලා මේ ඇති වෙන தත්ත්වයන් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා මෛත්‍රියෙන් පාලනය කරලා එහෙම නැත්නම් වේදනානුපස්සනාවෙන් විස්කම්බණය කරලා තම සිත හැම වෙලාවෙම කර්මන්නේ කරන්න වමනයි ඒක ක්‍රියාත්මක කරන්න ශක්තිමත් කරන්න හැම වෙලාවෙම වමනයි උසස් පුණ්‍ය කර්මයක් කර ගැනීම සඳහාම හැම වෙලාවෙම අවස්ථාව මුදුන්පත් කරගන්නම අවශ්‍යයි ලබා ගන්නම අවශ්‍යයි ආන් ඒ නිසා තමන්ගේ තියෙන මේ නොයෙක් කායික මානසික අපහසුතාවයන් යෝනිසෝ මනසිකාරය නිසා ඔහු ජය ගන්නවා කියලා සඳහන් කරනවා මේ සසර අපි අරගෙන යන එහෙම නැත්නම් මායя කියන ධර්මතාවයේ ජය ගන්නවා යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා මායя හරියට බාධා කරනවා ඒතර යන්න උත්සාහ කරන අයට මනාව අවබෝධයක් තියෙන අය තමයි තීරණය කරන්නේ මම මේ ලෙඩ කරලා තියෙන්නේත් මායයමයි මේ නිදිමත කරවන්නේත් මායයමයි මේ ඇඟ ඇඟ සකියන්නේත් මායයා හින්දාමයි නමුත් ඒවට ඇලුනොත් මට හැමදාම නිදියන්නම තමයි වෙන්නේ ඒක වැටහෙන්නේ කාටද යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙකුට නැත්නම් ඒක කැක්කමයි කියලා බෙහෙත් පෙට්ටක් බීලා නිදා ගන්නවා දැන් නම් ඉන්නම බෑ නිදිමතයි කියලා පෙට්ටක් විවේක ගන්න හිතෙනවා ඇලවෙන්නේ විනාඩි 15ක් විතර නිදා ගන්නම් කියලා නමුත් දැන් ඉතින් වෙන්නේ පැය එකමාරක් දෙකකට දෙකකට පස්සේ. පස්සේ පසුතැ වෙනට කරන්න දෙයක් නැතුව යනවා ආපහු. ආන් ඒ නිසා අයෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනාට කුසීත වස්තු අතම එනවා. කුසීත වස්තු අටක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාන්නේ ඒ අටම එනවා මේ අයෝනිසෝ මනසිකාරී තියෙන කෙනාට. දැන් සීතලයි, දැන් උෂ්ණයි, දැන් බඩගිනි, දැන් බඩ පිළිලා, දැන් වැස්ස, මේ ආදි වශයෙන් නොඑක් කාරණා ඇවිල්ලා එයාට කුසල් කරගන්න තියෙන අවස්ථාවම මගහැරවලා මගහැරවලා දානවා. ඉතින් හැම වෙලාවෙම මේ කරුණ ඇහෙනකොට මේ කරුණ අහනකොට ඒක Tamanට ගෝචර කරාම බලන්න ඕනේ. Tamanට යොදවදාම බලන්න ඕනේ. මට ඊයේ නෑ මොකද වුනේ? මට ඊයේ දවල් මොකද වුනේ? මම ඊයේ උදේ බණකටක් කියවන්න ගත්තාම මොකද වුනේ? පෙරේද මොකද්ද වුනේ? මේ මේ කරුණ දදා බලන්න ඕනේ මටත් මේ කාරණාව පහර දුන්නා නේද මමත් මේකට ලක් වුණා නේද මමත් මෙයාට යට වුණා නේද එහෙමනම් මේ කරුණ වහල හැම වෙලාවෙම ඒක මතක තියාගෙන නෑ මේ එන්නේ අහවලා මේ කියන්නේ අයෝනිසෝ මනසිකාර්යය නෑ මම යෝනිසෝ මනසිකාරයට යන්න ඕනේ. එදාටයි බුදුරජාණන් වහන්සේ මං ගැන සතුටු වෙන්නේ. බාධිතුන් වහන්සේ මං දිහා බලලා සතුටු වෙනවා නම් මට මේ ලෝකෙ මොනවා වුණත් කමක් නෑ. ආන් එහෙම සිතිවිලි වලට ගියහම ශ්‍රද්ධාවත් එක්ක ඒ වීර්ය ආපහු අපව වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ නීවරණය මොකද්ද කියන කාරණාව. උද්දච්ච කුක්කුච්ච. තීන විද්‍යෙන් පස්සේ උද්දච්ච කුක්කුච්ච. මෙතන තියෙන කෙලස් දෙකක්. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ දෙකම එකක් කරලා මෙතන පැහැදිලි කරනවා. එහෙමනම් හිතේ විසිරුණු බව සඳහන් කරනවා උද්දච්චය කියලා. කෙලස් දෙකක්නේ. ඒකෝල එකෙන් උද්දච්චය කියලා කියන්නේ අපේ හිතේ හැම වෙලාවෙම ඇති වෙන මෙන්න මේ විචින්න බව. උද්දච්චය කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේකට සිංහලෙන් කියනවා මානය කියලා. උද්දච්චය කියන ධර්මතාවයට අපේ භාෂාවෙන් කියන්නේ මාන්නය කියලා. හරීම භයානක ක්ලේශයක්. එයි හරීම භයානක ක්ලේශයක් කියලා කිව්වේ. මානෙන මක්කතෝ හෝති මේන් මේ ධර්මතාවයේ දියුණු වෙච්ච අය ඊළඟ ආත්මවල කොහොම උපදිනවා කියලාද කියන්නේ වඳුර වෙලා ඉපදෙනවා. මේක තවත් දියුණු වෙච්ච අය අතිමානේන කුක්කුටෝ සුලක ආත්මවල උප්පත්තිය ලැබෙනවා. කොයිතරම් නීවරණය භයානකද. නමුත් මේ කාරණාව පාලියෙන් උද්දච්චය කියලා කියන්නේ එක අරමුණක තමන්ගේ හිත පවත්වන්න බැරුව නිතරම විසිරෙමින් විසිරෙමින් යනවා කියන කාරණාව පැහැදිලි කරන්න. උද්දච්චය. එතන ඉඳ සඳහන් කළා එක දෙයක් ගැන හිතන්න පටන් ගත්තාම තව තව දේවල් මතක් වෙනවා. ඒ කාරණාව මේ උද්දච්චය කියන කාරණාව එක දෙයක් හිතන්න ගත්තාම තව තව දේවල් මතක් වෙනවා. ආන් ඒ නිසා හිත හැමතැනම දුවනවා ඒකට කියනවා උද්දච්චය කියලා. බුදුන් වහන්සේ වාඩි වෙලා බලන්න. අපි වඳිනවා. ගාථා ටික පාඩම්. තේලියට ලස්සනට තාලෙට හැඩයට කොහොම කියාගෙන යනවා. අපිට මතක් කරලා බලන්නකෝ වැඳලා ඉවර වෙනකම්ම හිත තිබුණාද කියලා. එයා වෙන වෙන වැඩවල. රැට කරන්න තියෙන වැඩ, හෙට උදේ කරන්න තියෙන වැඩ, දෙදි හොදන්න තියෙනවා, යන්න තියෙන ගමන් බිම, හමුවෙන්න තියෙන අය. මේ ඔක්කොම මුණ ගැහිලා ඉවරයි බුද්ධ වන්දනාව කරන අතරේ. නමුත් අපි වඳිනවා. මේ හිත කොයි තරම් කොයි තරම් විසිරෙනවද? ඒකට අපි ඒක උදාහරණයක් නේ සඳහන් කළේ. බණහන අතරේ හිත කොච්චර කොහේ යනවද? මේ ආදිවාසීන් මේ දේවල් කල්පනා කරලා බලහම මේ මොකද්ද? මේකට තමයි කියන්නේ උද්දච්චය. එතකොට තේරුම් ගන්න ඕන මේ නීවරණ මට මොන තරම් බාධා කරනවද කියලා. සමහරවිට එහෙම හිතලා මේ කාරණාවක් අහලා කල්පනා වෙනකම්ම තේරෙන්නේ නැහැ මේ මංගව ක්‍රියාත්මක වෙන මේ නීවරණ රාවේනි කියලා. ඒ හින්දා බණක් අහනකොට නම් බලපත කියවනකොට දකිනවා මේ පංච නීවරණ කියලා જાතියක් තියෙනවා. ඒක නැති කරන්න ඕනලු. එහෙම හිතනවා නිසා මේ හිතන මොහොතේ නීවරණය මට කොයිතරම් පහර දෙනවද කියන කාරණාව තේරුම් නැත්තේ අයෝනිසෝ මනසිකාරයක් තියෙන නිසාම තමයි. එහෙනම් හොඳ යෝනිසෝ මනසිකාරය ඇති වෙච්ච කෙනා නීවරණය එනකොටම නීවරණය හඳුනා ගන්නවා මට එන්නේ මේ අහවල් නීවරණයයි මේ එන්නේ නිවනට බාධා කරන්නයි අකමැත්තෙන් හරි මෙයා මග හැරවා ගත්තේ නැත්නම් මගේ සංසාරේ තව හුඟක් දිගයි. සතර පායම නවතින්න වෙයි. දැන් එතකොට සතුටක් තියෙනවා. නීවරණ තවම මන් ළඟ තියෙනවා වුණාට මේ තියෙන්නේ නීවරණයයි කියලා හඳුනාගන්න පුළුවන්කමවත් අපිට ලැබිච්ච එක පිළිබඳව. අනිත් අයට නීවරණ පහර දෙනවා තේරෙන්නේවත් නැහැ. හැබැයි අපි දන්නවා මේ පහර දෙන්නේ නීවරණය කියලා. ඒ කියන්නේ අරගොල්ලන්ට වඩා අපි ටිකක් හරි ඉස්සරහින්වත් ඉන්නවා කියන කාරණාව නිසා සතුටක් තියෙනවා. ඊළඟට කුක්කුච්ච. මොකද මේ කුක්කුච්ච කියලා කියන්නේ? පසුතැවීම. උද්දච්ච කියලා කියේ විසිරීම. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. ඒක සඳහන් කරනවා කරන්න බැරි වුණ කුසල් ගැන කල්පනා කර කර පසුතැවෙනවා. මේක බොහෝ දෙනාට ජීවිතේ තියෙන ප්‍රශ්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස. අතර මරණාසන්න කෙනෙකුට ලෙඩ වෙච්ච කෙනෙකුට මේ අසනීපෙන් මැරෙයි කියලා හිතන කෙනෙකුට දේශනා කරන්න තවත් ධර්ම කොටස නැතුව නෙමෙයි මේ පිටකේ. ඒක ඒ ඇයට විතරක් දේශනා කරන දේවල්. හැබැයි ඒක තාරම් කරනවා. තාම එහෙම தත්ත්වයකට මූණ පාලා නැති ඇයට දේශනා කරන්න. ඇයි එහෙම කරලා තියන්නේ මේ අයගේ උනන්දුව වැඩි කරන්න ඕන නිසා. එතකොට දැන් මරණාසන්න වෙච්ච කෙනෙක් තමන් කල යුතු අත්‍යවශ්‍යම දේවල් කරලා නැහැ. එතකොට මරණාසන්න වෙලා එයා කල්පනා කර කර කල්පනා කර කර පසුත වෙනවා. මම මෙච්චර කාලයක් මේ වෙනකොට ජීවත් වෙලා තියෙනවා අවුරුදු 60 70ක්. මම බෞද්ධ පවුලක ඉපදුනා. මගේ මව්පියෝ මගේ සහෝදරයෝ බොහොම පින්කම් කළා. මම පන්සල් ගියා. කලක් පැවිදි වෙලක් හිටියා. සමහර කෙනෙක් තාමත් පැවිදි වෙලක් ඉන්නවා. නමුත් මගේ ජීවිතේ මා විසින් සම්පූර්ණ කරගත යුතුව තිබුණ මෙන්න මේ මේ වාගේ මේ මේ වාගේ මේ මේ වාගේ දේවල් මට සම්පූර්ණ කරගන්න බැරි වුණා. නමුත් අනිත් අය ඒ දේවල් හොඳට සම්පූර්ණ කරන බව පේනවා. දැන් මට හිතෙනවා නැගිටලා ගිහිල්ලා ඒ අය කරනවට වඩා හොඳට ඒ වැඩේ කරන්න. ඒක කරන්න පුළුවන්කමත් මට තියෙනවා. සල්ලි මිල මුදලුත් තියෙනවා. පිරිසක් ඉන්නවා. හෙට වුණත් යොදා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මට දැන් අසනීපයි. මට දැන් නැගිට ගන්න බෑ. ආන් ඒ වගේ Tamanට කරගන්න බැරි වෙච්ච කුසල ධර්මයන් පිළිබඳව හැම වෙලාවෙම පසුතැවෙන ආන්නේ පසුතැවීම කියන ධර්මතාවය ඇති වෙන්නේ මෙන්න මේ කුක්කුච්චය නම් වූ නීවරණය නිසා. මුලින් කාමච්ඡන්ද ආදී නීවරණ බාධා කරපු නිසා මේ පින්කම් කරගත්තේ නැහැ. අයෝනිසෝ මානසිකාරයේ ජයගත්තේ නැති නිසා ඒ පින්කම් වල යෙදෙන්න බැරි වුණා. දැන් ඒ කාරණාව මෙනෙහි වෙලා කරගත යුතුව තිබුණා නේද කරන්න පුළුවන්කම තිබුණා නේද කියන කාරණාව කුප්පුච්ච නිසා මෙනෙහි වෙවි මෙනෙහි වෙවි එපිගලා මානසික වේදනාවටපත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා කරගන්න බැරි වුණ කුසල් ගැන දුකක් ඇති වෙනවා. සමහර පින්කම හරියටම කරගත්තේ නැති නිසා පින්කමත් කළා හරියට කළේ නැහැ. කරන්නන් වාගේ කළා, පොහේ කළා, අවස්ථාව පරිමහන්න කළා නොකර බැරි හින්දා කළා බොහෝ දේවල් වහලා කළා පස්සේ ඒ පිළිබඳව හිතලා ආපහු පසුත වෙන්න පටන් ගන්නවා ආන් ඒ පින්කමට අපි දුන්න දායකත්වයේ මදි නේද එහෙම හිතන්නේ කාටද එහෙම හිතන්නේ මේ අපි කතා කරන ලෙඩවිච් කෙනාට නෙමෙයි අපිටත් එහෙම හිතෙනවා අපි කියමු කවුරු හරි රුවන්වැලි සෑයගාව ලොකු පින්කමක් කරනවා මේ උදාහරණයක් අපි ඔක්කොටම කියනවා ලොකු බින්කමක් කරනවා කියලා. අපි කියනවා හා හොඳයි. අපිත් එන්න. ඊට කලින් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න. මුදල් තියකුත් දෙනවා. දැන් අපි යනවා පින්කමට. ගිහිල්ලා බලහම ඒක මහා පුදුම පින්කමක්. ඒක අපිට හිතාගන්න බැරි පින්කමක්. දැන් මම මේ පින්කමේ නිරත වෙලා ඉන්නේ. දැන් මමත් වාඩි වෙලා එක්ක වන්දනාවේ නැත්තම් බණ අහනවා. හැබැයි ඒ බණ අහන ගමන් ඒ වන්දනා කරන ගමන් මේ පින්කමේ තියෙන අසිරිය දැක දැක මට කිසිම අකමැත්තක් නැහැ. දැක දැක පසුතැවෙනවා. අනේ මං උදව් කළා මදි. මම සල්ලි මුදල් දීලා විතරක් නෙමෙයි. මට තිබ්බනේ අපරාධේ දවස් දෙකක් නිමාඩු දාලා ඇවිල්ලා මේගොල්ලොත් එක්ක මෙතන වැඩ කරන්න. මේගොල්ලන්ට අතින් පයින් උදව් කරන්න. මට තිබුණනේ මේ සැරසිලි වලට දායකත්වයක් දෙන්න. මම සල්ලි ටිකක් විතරක් දීලා නිකන් හිටියනේ. ආන් එහෙම ඊළඟට ඊළඟට පසුතැවෙන්න පටන් ගන්නවා. පින්කමට හරියට යෙදෙන්න බැරි වෙච්ච හින්දා. ඒ කාරණාව අයිති වෙන්නේ මොකකටද? ආන් ඒ කාරණාව අයිති වෙන්නේ කුක්කුච්චේ කියන නීවරණයට. දැන් බලන්නකෝ. ඉස්සල්ලා කාමච්ඡන්දේ හින්දා මට මේකද යෙදෙන්න දුන්නේ දැන් මෙතන වෙලා මට හරියට බනහන්න දෙන්නෙත් නෑ වඳින්න දෙන්නෙත් නෑ. කුක්කුච්චේ ඇවිල්ලා දැන් මගේ ඒකත් උදුර ගන්නවා. අන්තිමට පින්කමට ගිහිල්ලා ගෙදර යනවා මටම තේරෙනවා මම මෙතනින් බොහොම දුප්පත් කෙනෙක් හැටියට යනවා ඒ අතෙන් යෙදෙන්න දුන්නෙත් නෑ මෙතන මේ ටික කරගන්න දුන්නෙත් නෑ පසුතැවෙනවා පසුතැවිලි පසුතැවිලි ආයෙ ගෙදර යනවා ඒ ගියහම ආපෞසරයක් මම අර කාමච්ඡන්දයෙන් පිළිච්ච ලෝකෙට වැටෙනවා මේක මතක් වෙන වෙලාවට පසුතැවෙනවා වැඩි පිට මං අර වැඩ වලට ආපහු ආපහු යෙදෙනවා ඒකයි මම කිව්වේ මේ නීවරණ අපිට වට කරලා පහර දෙන්න අරගෙන තියෙන හරියට පුදුම යෝධයෝ වගේ. එයින් අන්තිමට දවසක දරුව වැටිලා පෙරදිලා මැරිලා ගිහිලා ආයේ සංසාරේ වඩන පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒකයි අපිට තවම නිවන් දකින්න බැරි වුනේ. ඊළඟට පින්නතනේ කල අකුසල් ගැන කෙනෙක් පසුත වෙනවා. මම මේ මේ විදිහේ අකුසල් කරගත්තා නේද? අනේ අකුසල් නොකරන් නොකලනම් හොඳයි කියලා සමහරලාට ඒ පුජ්‍යලයා හැම වෙලාවෙම පසුතැවෙනවා. මෙහෙම කුසල් කරන්න තිබුණා ඒක කරගන්න බැරි වුණා නේද කියලා ආපහු ආපහු පසුතැවෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ හිතේ විසුණු බවයි පසුතැවීමයි කියන දෙකම වෙන් කරන්න බැරි තරම් එක ළඟ බැඳිලා තියෙනවා. හිතේ විසිරෙන ගතිය පසුතැවීමත් කියන කාරණා දෙකම වෙන් කරන්න බැරි තරම් බොහෝම ළඟින් ඉන්නවා. ආන් ඒ නිසා භාවනා කරන්න ඉඳගත් කෙනාටත් නොකරපු වැඩම මතක් වෙන්න පටන් ගන්නවා. අපි භාවනා කරන්න තමයි ගිහිල්ලා වාඩි වුනේ. ඒ නිසා මේ වැඩේට හරියට විවේකී අවශ්‍යයි කියලා සඳහන් කරනවා. මොකද ගොඩාක් තියෙනවා. බොහොම කාර්ය බහුල කෙනෙක්. දැන් එයා භාවනා කරන්න වාඩි වෙනවා. එයාට පහසුවෙන් භාවනා කරන්න දෙන්නේ දෙන්නේ නැහැ. අපි කිව්වා කොන්ත්‍රාත් කරන කෙනෙක්. ගොඩාක් කොන්ත්‍රාත් කර කරන කෙනෙක්. භාවනා කරන්න වාඩි වුණාට පස්සේ යාට මතක් වෙනවා අර වැඩ කලේ මෙහෙම අඩුපාඩුවක් තිබුණා. එහා වැඩ කලේ තව අඩුපාඩුවක් තිබුණා. එතෙන්ට තව බාසුන් ඇහලා මෙච්චරක් නැති. ඒ වැඩේ මෙච්චර කාලෙකින් ඉවර කරලා දෙන්න කියලා කිව්වා. දැන් අර භාවනාවට වාඩි වෙලා මොනවද යාට වෙන්නේ? ආන් ඒ ඒ තැන්වල වැඩ කලේ අවශ්‍යතා සහ අඩුපාඩු යාගේ හිතට එන්න හිතට එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර හදනවා. අලුතෙන් ගේ හදනවා. න්‍යාය භාවනා කරනවා. ආන්නේ භාවනා කරන අතර දැන් මතක් වෙනවා බාසුන් ඇහැලා එයිද දන්නේ බාසුන් ඇහැලා එනකොට මං අර ටික ඉවර කරලා තිබුණොත් නම් හොඳයි එතන හැදෙන්න ඕනේ මේ විදිහටයි මම තවදීකින් ගමනක් ගියාම ඒක මට ඕන හැටියට වෙයිද දන්නේ ඒක කරලා යන්න තිබුණොත් හොඳයි ආන් ඒ වාගේ ඒ වාගේ ප්‍රශ්න ඇවිල්ලා ආපහු මේ භාවනා කරන කාරණාවට බාධා කරනවා ආන් ඒ නිසායි මෙතන සඳහන් කළේ හිතේ විසිත විසිරුණු බවයි පසුතැවීමයි කියන දෙක වෙන් කරන්න බෑ කියලා. ඊළඟට භාවනාවක ඉඳගත්තුම තමන් නොකරපු වැඩ පිළිබඳව හරියට මතක් වෙනවා. කරන්න තියෙන වැඩ පිළිබඳවත් හරියට මතක් වෙනවා. ආන් එහෙම කරලා ආපහු සැරයක් හිත විසිරවලා විසිරවලා දානවා. ඒ මොන ධර්මතාවයේද මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච කියන දෙන්න එකතු වෙලා. ඊළඟට පිළිතුරේ මේ දෙකම එකට සිදු වෙන දෙයක්. ඊළඟ සඳහන් කරනවා එහෙම නැත්නම් කරපු වැඩවල අඩුපාඩු මතක් වෙන්න පටන් ගන්නවා. වැර කරවයි තියෙන්නේ. දැන් අඩුපාඩු මතක් වෙනවා. මෙහෙම වුණා නම් මෙහෙම වුණා නම් මෙහෙම වුණා නම් හොඳයි කියලා අඩුපාඩු මතක් වෙන්න පටන් ගන්නවා. එතරම් වෙන්නේ හැම වෙලාවෙම විසිරීම වාගේ දේවල් පැතිීම බලපානවා. අන්න ඒ නිසා සඳහන් කරන මේ නුවණින් මෙනෙහි කිරීම නිසා නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ මෝහය නිසා. මෝහය කියන කාරණාව. අන්න ඒ නිසා මෙය කෙලස් එකක් හැටියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. උද්දච්ච කුච්ච කියන මේ කෙලස් දෙක එක කාරණාවක් හැටියට බුදුරජාන් වහන්සේ එක නිවරණයක් හැටියට මෙතන සඳහන් කරලා තියෙනවා. නිවරණ සංග්‍රහය මේක පෙන්වන්නේ එකක් විදිහට ඒ මේ දෙකම බොහොම ළඟින් වෙන් කරන්න බැරි තරම් සමීපව කටයුතු කරන නිසා උපන්නා වූ උද්දච්ච කුක්කුච්චය දිනු වෙන්නේ සහ නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චය උපදවන්නේ සිතෙහි උපදින ක්ලේශය හෙවත් ආහාරය තමයි නොසන්සලීම හෙවත් අසහනය හේතු වෙනවා කියලා සඳහන් කරනවා. උපන්නා වූ උද්දච්ච කුක්කුච්චය වර්ධනය කරන්න. නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චය උපදවන්නත් හේතු වෙන ආහාරය තමයි මොකක්ද හිතේ තියෙන නොසංසිඳීම. ඒ කියන්නේ මේ සංසිඳීමක් නැහැ. හැම වෙලාවෙම කලබලකාරී ගතියෙන්ම යුක්තයි. ආන් මේකට කියවා නොසංසිඳීම හේවත් අසහනය හේතු වෙනවා කියලා. ඒතර උද්දච්ච කුච්චේද තියෙන ආහාරය මොකද්ද? නොසංසිඳීම හේවත් අසහනය තමයි උද්දච්ච කුක්කුච්ච කියන ධර්මතාවයේ වඩන ආහාරය බවට පත් වෙන්නේ. හිත සංසිඳන නම් ඉන්න තැන සහනෙන් ඉන්න පුළුවන් වෙනවා කියලා සඳහන් කරනවා. Tamange හිත සංසිඳිලා නම් එයාට බොහොම සහනයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් වෙනවා. එයා කොයි වෙලාවකත් පසුතැවෙන්නේ නැති කෙනෙක් වෙනවා. වෙන වෙන අරමුණු වලට යන්නේ නැහැ. අන් ඒකද කියනවා උපසමය කියලා. සංසිඳිච්ච හිතක් තියෙනවනම් දඟලන්නේ පයින්නේ නැති හිතක් තියෙනවනම් ඒකට කියන්නේ උපසමසෝය කියලා. ආන් ඒ සෝය භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ උද්දච්ච කුච්ච කියන නිවරණයෙන් අයින් වෙච්ච කෙනාට එහෙම නැත්නම් සංසිඳීම හැවත් අසහනෙන් වැළකීච්ච කෙනාට තමයි මේ උපසමසෝය කියන එක භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. අනිච්චා වත සංඛාරා තේසං රූප සමෝසුතෝ එහෙනම් මේ උපසම සෝය තියෙන නිසා තමයි මේ සැපය හම්බ වෙනවා කියලා මේ ගාථාවේ සඳහන් කරන්නේ. අනිච්චාවත සංඛාරා. සංස්කාර ධර්මයේ සියල්ලම අනිත්‍යයි. ඒ කාරණාව හොඳට දැනගත්ත කෙනා තේසං රූප සමෝසුකෝ මේ උපසම සෝය හොඳට භුක්ති විඳිනවා. මෙන්න මේ උපසම සෝය තරම් දෙයක් මේ ලෝකේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ හිතේ නොසන්සනීම පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම නිසා උපන්නා වූ උද්දච්ච කුච්චය ඇති වෙනවා. නුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ මෝහයෙන් මෙනෙහි කිරීමයි කියන කාරණාව අපි සඳහන් කළා. ආන්ගේ මෝහය නිසා උද්දච්ච කුච්චය ඇති වෙනවා. උපන් උද්දච්ච කුච්චය වැඩි වෙනවා සහ පැතිරෙනවා මොකක් නිසාද? මෝහය මෝහය නිසා. එහෙනම් මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය පිළිබඳව මේ විදිහට භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වමින් මේ නීවරණය උපදින්න හේතුව හැටියට විශේෂයෙන් පැහැදිලි කරන්නේ අසහනය හෙවත් නොසන්සඳීමයි. උද්දච්ච කුක්කුච්චේ ආහාරය තමයි අසහනය හෙවත් නොසන්සඳීම. එහෙනම් අපි උද්දච්ච කුක්කුච්ච පිළිබඳව ඒ විදිහට සිහිපත් කළා අද උදෑසන කාලයේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමා කරමු. දාන කටයුතු වලින් පස්සේ හවස තව ප්‍රමාණයක් මේ කාරණාව සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.